පන්න රසමෝ පරිච්ඡේදෝ 15 වෙනි පරිච්ඡේදය මහා විහාර පටිග්ගහනෝ මෙහෙඳු මහරහතන් වහන්සේ මහා විහාරය පිළිගැනීම හත්තිසාලපේ සංබාදා ඉති තත් සමාගතා තේනන්දන වනේ රම්මේ දක්ිනත් ద్వාරතෝ බහි පිළියෙල කරගත් ඇත්හලෙත් එහෙ රැස් වූ ජනයාට ඊට කඩමදි වුණා. එතකොට ජනයා දකුණු දොරටුවට පිටින් රම්‍ය වූ නන්දන වනයේ රාජෝයානේ ඝන ඡායේ සීතලේ නිල සද්දලේ පඤ්ඤාපේසුං ආසනානි තේරානං සාදරා නර ඒ ඝනසෙව නැති ඊතා සිසිල්ලු ගැවසීගත් නිල් තන බිම ඇති රාජ උද්‍යානයේහි බණ ඇසීම පිණිස ආදරයෙන් යුක්ත වූ මිනිස්සු අපගේ රහතන් වහන්සේලාට වැඩෙන්න අසුන් පැනෙව්වා නිකම්ම දක්ඛිනත් වාරාතේරෝ තත්තනිසේදිය මහා කුණ්ඩලිනා චම්ම ඉතියෝ බහුකාතය මෙහිඳු මහරහතන් වහන්සේ දකුණු දොරටුවෙන් නික්මිලා නන්දන වනයේට වැඩලා පනවන ලද අසුනේහි වැඩ සිටියා මහා කුලවන්ත කාන්තාවෝ බොහෝ දෙනෙක් ඇවිත් තේරං අපනිසේදෙන් සෝයානං පුරයන්තියෝ බාල පණ්ඩිත සොත්තන්තං තාසං තේරෝ අදේශේ උයන පිරිය යන තරමට ඇවිත් අප මහරහතන් වහන්සේට නදුරෙන් හිඳගත්තා උන්වහන්සේ අප භාගතුන් වහන්සේ වදාළ අසත්පුරුෂ බාලයා ගැනත් සත්පුරුෂ නුවණැත්තා ගැනත් කියවෙන බාල පඬිත සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනාවක් කළා. සහස්සං හිතියෝ තාසෝ පඨමං ඵල මජ්ජගුම් එවං තත්තේව ගොයානේ සායන්න සමයෝං අහෝ ඔවුන් අතර හුන් දහසක් කාන්තාවන් සෝවාන් ඵලයටපත් වුණා. මේ විදියට උයනේම ගත කරද්දී සවස් වුණා. තතෝ තේරානෙකමෙන් සෝ යාමතං පබ්බතං හිති රඤ්ඤාපටිනිවේදේසුං සීගං රාජාං අපාගමේ අපගේ රහතන් වහන්සේලා දැන් මෙස්සක පර්වතයට යන්න ඕනෑ කියලා උයනෙන් එක්ම වැඩියා. තෙරුන් වහන්සේලා නන්දන උයනෙන් පිටත වඩින බව රජුරවන්ට දැනුම් දුන්නා. එතකොට දෙවන පෑතිස් රජුරෝ වහා එතන සැපත් වුණා. උපාගම්මා බ්‍රවීතේරං සායං දුරස් වබ්බතෝ ඉදේව නන්ද නොයානේ නිවාසෝ පාසුකෝයිති අවිදින් ස්වාමීනි දැන් සවස් වෙලා පර්වතයට සෑහෙට දුරයි මේ නන්දන වනෝද්‍යානයේම ගත කිරීම පහසුයි කියලා ප්‍රකාශ කළා පුරස්සාචා සම්නත්තා සාරොප්පන්ති බාසිතේ මහා මේඝ වනෝයානං නාති දුරාති සම්තිකේ නගරයට ගොඩක්ම ළඟ නිසා මෙතන අපට සුදුසු මදි කියලා වදාලා සාමීනි මහා මේඝ වන උද්‍යානයේ නම් නගරයට දුරත් නැහැ ළඟත් නැහැ රම්මංචායෝද කෝපේතං නිවේසෝ තත්තරෝචතු නිවත්තේ තම්බං භන්තේති තේරෝ තත්ත නිවත්තයි රාම්‍ය සෙවණින් යුක්තයි මිහිරි ජලයනොත් යුක්තයි ඔබ වහන්සේලා හිවිසීමට රුචි වෙත්වා ස්වාමීනි එහි නැවතුන මැනවි එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ මහමෙවුනා උයනේහි නැවතුණුසේක තස්මෙන් නිවත්තටානම් හි කදම්බ නදියන්තිකේ නිවත්ත චේතියං නාම කතං උච්චති චේතියං එදා උන්වහන්සේලා නැවතී වැඩ සිටි තැන පිහිටා තිබුණේ කොළොන් ගඟ අසබරයි. එතන කරන ලද චෛත්‍ය හඳුන්වන්නේ නිවත්තක චේතිය යන නමින්. තං නන්දනා දක්ඛිනේන නරං තේරං රතේසභෝ මහා මේඝ වනෝයානං පාචේන ద్వාරකං නයි රජ්ජුරුවෝ නන්දන උයනට දකුණින් පිහිටි මහා මේඝවනා උද්‍යානයෙහි බටහිර දොරටුව වෙතට තමන්ම රහතන් වහන්සේව වඩමවාගෙන ආවා තත්තරාජගරේ රම්මේ මංච පීතානි සාදුකං සාධෝනි සන්තරා පෙත්වා වසතේ තත්ත සුකං ඉති ඒ මහමෙවුනාව උයනෙහි පිහිටි රම්ය වූ රජගෙදර මනාකොට කරවා තිබෙන ඇඳපුටු මත ඊතා යහපත්ව ඇතිරිලි අතුරලවා ස්වාමීනි මෙහි සැපසේ වසුන මැනවයි කියා ආරාධනා කළා. රාජාතේරේ පිවාදෙත්වා මච්ච පරිවාරිතෝ පුරම්පාවිසිතේ රාතෝ තං රත්තිං තත්තතේ වසං රජුරෝ අපගේ මහරහතන් වහන්සේට වන්දනා කර ඇමතිවරු පිරිවරාගෙන නගරයට පිවිසුණා. අපගේ රහතන් වහන්සේලා රාත්‍රිය මහා මේඝවන උද්‍යානයේ පිහිටි රාජගෘහෙහි වාසය කොට වදාලා. පබාතේව පුප්පානි ගහෙත්වා දරණීපති තේරෙන් උපෙච්ච වන්දෙත්වා පූජෙත්වා කුසුමේහිච පසුවදා උදෑසනින්ම රජ්ජුරුව මල් ගෙන්වාගෙන ඇවිත් රහතන් වහන්සේලා වෙත උන්වහන්සේලා වන්දනා කොට මල් වලින්ද පූජා පැවැත්තුවා. පුච්චේ කච්චේ සුඛං වොත්තං උයානං පාසුඛං ඉති සුඛං වොත්තං මහරජ උයානං යති පාසුඛං ගෙම ස්වාමීනි සැපසේ වාසය කළාද? මහමෙවනා වූ පහසු තැනක්ද? එසේය මහරජුරුවනි. සැපසේ වාසය කළා. මහා මේඝවන උද්‍යානය ශ්‍රමණවරුන්ට පහසුවෙන් ඉන්න පුළුවන් තැනක්. ආරාමෝ කපතේ බන්තේ සංඝස්සාති අපොච්චිසෝ කප්පතෙන් ඉති වත්වාන කප්පා කප්පේ සුකෝ විදෝ ස්වාමීනි සංඝයා වහන්සේට ආරාම පිළිගැනීම කැපද කැපයි කියා වදාලා කැප අකපදේ පිළිබඳ වටහා ගැනීමෙහි දක්ෂ වුණා වූ තේරෝ වේලවනාරාම පටිගන්න මබ්‍රවේ සංසොත්වාති හට්ටෝස තුට්ටහට්ටෝ මහජනෝ අපගේ මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේ රජගහනුවරදී බිම්බිසාල මහරජතුමාගේ වන උද්‍යානයේ වන වේළුවනාරාමේ පිළිගත් කතාව දෙවන පියතිස්ස රජුරවන්ට පැහැදිලි කළා. එයසෝ රජුරුව ඊටාම සතුටටපත් වුණා. මහජනයාත් බොහෝ සන්තෝෂයටපත් වුණා. තේරානං වන්දනත්තාය දෙවිතු අනුලාගතා සද්දෙන් පංච සතිත්තේ ဒ ුතියං ඵල මජ්ජගා ඒ අවස්ථාවේ අපගේ රහතන් වහන්සේලා වන්දනා කිරීම පිණිස 500ක් ස්ත්‍රියන් සමග අනුලා දේවිය පැමිණියා මහරහතන් වහන්සේ ඔවුන්ට වදාළ ධර්ම දේශනාව අවසානයේ සියලු දෙනාම සකදාගාමී ඵලයටපත් වුණා. සා සපංච සතා දේවී අනුලාහ මහීපතෙන් පබ්බදිස්සාම දේවාති රාජාතේරමවෝචසෝ 500ක් ස්ත්‍රීන් සමග වූ අනුලා දේවිය දේවයන් වහන්සේ අපටත් පැවිදි වෙන්න ඕනෑ කියා රජ්ජුරුවන්ට පවසා සිටියා. එතකොට රජ්ජුරුවෝ මහරහතන් වහන්සේට මෙය පැවසුවා. පබ්බාජේතයි මායෝති තේරෝ අහ මහීපතින් නකප්පති මහරජ පබ්බාජේතුන් තියෝ හිනෝ ස්වාමීනි මේ කාන්තාව මම ප්‍රවේදි කරනසේක්වා. රජ්ජුරුවෝ මහරහතන් වහන්සේට පවසා සිටියා. මහරජ්ජුරුවනේ අපට ස්ත්‍රීන් පැවිදි කරන්නට කැප නැහැ කියලා උන්වහන්සේ වදාලා. අත්ති පාටලේ පොත් තස්මෙන් බිකුණේ මේ කනෙට්ටිකා සංගමිතාති නාමේන විසුතා සබහොස්සුතා පාටලී පුත්‍ර නගරයේ මාගේ නැගලියවන භික්ෂුණීන් වහන්සේ නමක් ඉන්නවා. ඈ ධර්ම විනය පිළිබඳව බොහෝ අසූ පිරියුතන් ඇති බහුසුත තැනැත්තියක්. සංඝ මිත්තායන නමින් ඈ ප්‍රසිද්ධයි. නරින්ද සමනින්දස්ස මහා බෝධි දුමින්දදෝ දක්ඛිනං සාකමාදාය තථා භික්ඛුනියෝ වර නරේන්ද්‍රේනි අපගේ සමනේන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේත් රැගෙන එසේම උතුම් භික්ෂුණීන් වහන්සේලා ආගච්ඡතෝති පේසේහි රඤ්ඤෝනෝ පිතු සම්තිකං පබ්බාජස්සති සාතේරි ආගතායත්‍යෝයිමා මෙහි වඩිනාසේක්වයි අපගේ පිය රජුරුවන් සමීපයට සංදේශයක් යවන මැනවි. ඒ තරණින් වහන්සේ වැඩම කරලා මේ කාන්තාවන්ව පැවිදි කරාවි. සාදු තෙවත්වා ගන්නෙත්වා රාජා බින්කාර මුත්තමං මහා මේඝ වනෝයානං ධම්මේ සංඝස්සේ මං ඊතේ ඊට හොඳයි ස්වාමීනි ඇයි පියා පිළිතුරු දුන් රජුරුව ඊළඟට උතුම් රංකෙන්ටිය රැගෙන මේ මහමෙවුනා උයන සංඝයා වහන්සේට පූජා කරමි කියලා මහින්දත්තේ රස්ස කරේ දක්ඛිනෝදක මා කිරේ මහියාපතිතේ තෝයේ අකං පිට මහාමයි අපගේ මෙහෙදු මහරහතන් වහන්සේගේ අතට පූජා කරන්නා වූ පෑන් වැක්කිරෙව්වා. ඒ පෑන් මිහිතලයේ මතට වැටෙද්දී මහ පොළව කම්පාවටපත් වුණා. කස්මා කම්පති භූමිති භූමිපාලෝ අපොච්චතං පතිට්ඨි තත්තා දීපම්මේ ශාසනස්සාති සෝබ්‍රවි ස්වාමීනි මහ පොළොව කම්පා වූ කාරණාව මොකද්ද කියා රජුරෝ උන්වහන්සේගෙන් ඇහුවා මහ රජුරුවනේ මේ ලංකාද්වීපයේ ගෞතම සම්බුද්ධ ශාසනය පිහිටි නිසා කියා පිළිතුරු දී වදාලා. තේරස්ස උපනාමේසේ ජාති පුප්පානි ජාතිමා තේරෝ රාජගරං ගන්්වා තස්ස දක්කින තෝටිතේ උසස් සත්‍ය වංශයේ උපන් දෙවන පෑතිස් රජුරුව අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේට සමම්පෙච්ච මල් පිළිගන්නවා. ඒ මල් පිළිගත් අප මහරහතන් වහන්සේ රජගෙට වැඩම කොට ඒ රජගෙදරට දකුණු පැත්තේ වැඩ සිටියා. රුක්කම්මේ පිචුලේ අට පුප්ප මොට්ටේ සමෝ කිරී තත්තාපි පුතු වී කම්පි පුද්ධෝ තස්සහකාරණං පිචුල හේවත් නාවා නැමැති හිඹුල් වෘක්ෂයේ මුලට සමම්මල් අටමිටක් ඉස වදාලා එතනදී කලින් වගේම පොළව කම්පා වුණා ස්වාමීනි පොළව කම්පා වෙන්න කාරණාව කුමක්ද කියා රජුරෝ විමසුවා නහෝසිතින්නං බුද්ධනං කාල පිඟිද මාලකෝ නරින්ද සංඝ කම්මත්තං භවිස්සති දානිපේ මහරජුරුවනි අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තුන් නමකගේ සසුන් පිහිටි කාලයේදී මෙතන සංඝයාගේ විනය කර්ම උදෙසා සීමා මාලක තිබුණා. දැන් මේ ගෞතම බුද්ධ ශාසනය පිහිටන කාලයේත් සීමා මාලකයක් මෙතන ඉදි වෙනවා. රාජගේහං උත්තරතෝ චාරුපක්කරණින් අගා තත්තකානේව පුබ්බානේ තේරෝ තත්තාපියෝ කෙර රජගෙදරට උතුරින් ඉතා අලංකාර මරුත්ත නැමැති පොකුණක් තිබුණා. එතනට වැඩම කළ අපගේ මෙහෙදු මහරහතන් වහන්සේ කලින් වගේම සමම් මල් අටමිටක් එතනත් විසිරෙව්වා. තත්තාපි පුතු වේ කම්පියේ පුට්ඨෝ තස්සාකරණං ජන්තාගර පොක්කරනේ අයං එසති භූමිප එතනදී පොළව කම්පා වුණා ස්වාමීනි පොළව කම්පාවෙන්ට කාරණාව කුමක්ද? කියා රජුරු ඇහුවා. මහරජුරුවනි මේ පොකුණ අනාගතයේදී සංඝයාගේ ගිනිහල්ගේ පොකුණ බවට පත්වෙනවා කියලා වදාලා. තස්සේව රාජගේ හස්ස ගන්්වාන දාර කොටකං තත්තකේව පුප්පේ තණ්ඨානං පූජයසේ අපගේ මෙහෙඳු මහා සුසේන් වහන්සේ ඒ රජගෙදරම දොරටුව ළඟට වැඩම කොට කලින් වගේම සමන් මල්ලට මිටක් ඒ ස්ථානයට පූජා කළා තත්තාපි පෘථුවි කම්පේ හට්ටලෝම අතිවසෝ රාජා තංකාරණං පොච්ච තරෝ තස්සහකාරණං ඒ අවස්ථාවේදීත් මහ පොළව කම්පා වුණා අතිශයින් ලොමු දහගන්වේගේ රජුරෝ ස්වාමීනි මෙතනදී දැඩිශේම මහ පොළොව සැලී ගියා. මේට කාරණාව මොකද්ද කියා ඇසුවා. එතකොට අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ ඉමම් මේ කප්පේ බුද්ධානං තින්නම් බෝධි රුක්ඛතෝ ආනෙත්වා දක්ඛිනා සාකාරෝපිතාං ඉද භූමිප මහරජුරුවනේ මේ මහා භද්‍ර කල්පයේ අප බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධ බවට පත් වී වදාළ කකුසඳ කොණාගමන කාශ්‍යප යන තුන් බුදුවරයන් වහන්සේලා බුදු වෙන අවස්ථාවේදී පිට දුන්නා වූ මහරි දිඹුල් නුග යන බෝධින් වහන්සේලාගෙන් දකුණු ශාඛා බෝධින් වහන්සේලා වැඩමවාගෙන වූ මෙතන රෝපණය කර තිබෙනවා. තථාගතස්ස අම්මා කං බෝධිසාකපි දක්ඛිනා ඉමස්මෙන් ඒවතානම් මේ පතිද්දසත බෝමිප මහරජුරුවනි අප තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ ලබන මොහොතේ පිටදී වදාළ ඇසතු බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා බෝධීන් වහන්සේ මේ ස්ථානයේදී පිහිටවනු ලැබෙනවා. තතෝගම මහතරෝ මහා මොචල මාලකං තත්තකනේව පුප්පානේ තස්මෙන් තානේ සමෝ කෙරේ අපගේ මහරහතන් වහන්සේ එතනින් මොචල මාලකය නමැති මෙදෙල්ල ගස් සෙවනේ ඇති වටකුරු භූමියට වැඩියා. එතනත් කලින් වගේම සමම්මල් අටමිටක් විසිරෙව්වා. තථාපි පුතු විකම්පේ පුට්ඨෝ තස්සහකරණං සංගසුපෝසථාගාරං හිදහෙස්සති භූමිප එතනත් පොළව කම්පා වුණා. එසේ කම්පාවෙන්ට හේතුව මොකද්ද කියලා මහරහතන් වහන්සේගෙන් ඇසුවා. මහරජුරුවනි මෙතන තමයි සංඝයා වහන්සේ පොහොය කරන උපෝසථාගාරය ඉදිවන්නේ කියා වදාළා. පඤ්හම්බ මාල කට්ඨානං තතෝ ගමාමහේපති සුපක්ඛං අම්බ පක්ඛංච වන්න ගන්ධ සුරුත්තමං මහා නුවණැති අපගේ මේඳු මහරහතන් වහන්සේ එතනින් පංචම්බ මාලකයට හෙවත් අඹගස් පහකින් රවුමට වට වූ තැනට වැඩම කළා. ඒ අවස්ථාවේ මනා පැහැයෙන් යුතු මිහිරි සුවඳෙන් යුතු උතුම් රසයෙන් යුතු මනාව ඉදී ගිය අඹගෙඩියක් මහන්තං උපනාමේසේ රඤ්ඤෝ යන පාලකෝ තන්තේ රස්සුපනාමේසේ රාජාති මනෝරමං උයන් පාලකයා රජ්ජුරුවන්ට ගෙනවිත් දුන්නා. ඊතා මනරම් වූ ඒ අඹගෙඩි අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේට පූජා කරන්ට සෝදානම් වුණා. තේරෝ නිසීදනාකරං දස්සේසි ජනතා හිතෝ අතරාපේසි තත්තේව රාජාතරණං වරං එතකොට ජනයාගේ යහපත කැමැති අප මහරහතන් වහන්සේ වැඩ හිඳින්ට අවශ්‍ය ආකාරයක් දක්වා වදාලා. එතකොට රජ්ජුරුවෝ එතනට උතුම් ඇතිරිල්ලක් ඇතිරෙව්වා. අදාතත් නසෙන්නස්ස තේ රසම්බං මහේපතේ අදාතත්තනසෙන්නස්ස තේරස්සම්බං මහේපති තේරෝතං පරිබොන්ජත්වා රෝපනත්තාය රාජුනෝ අතරිල්ල මත වැඩහුන් අපගේ මහරහතන් වහන්සේට රජ්ජරුවෝ ඒ අඹගෙඩිය පිළිගන්නවා. උන්වහන්සේ අඹගෙඩිය වළඳා සිටුවීම පිණිස රජ්ජරුවන්ට පිරිනැමුවා. නම්බට්ටකං අදාරජාතං සයං තත්තරූපයේ හත්චේ තස්සෝ පරිතරෝ දෝවි තස්ස විරුල්ලයා රජ්ජරුවෝ තමන්ගේ අතින් අඹෑටේ එතනට රෝපණය කළා අඹෑටේ පැලවීම පිණිස මහරහතන් වහන්සේ මතට දිය දෝත සේදුවා තංකනං ඒව බීජම්මා ධම්මා නික්කම්මං කුරෝ කම්මේනාති මහා රුක්ඛෝ පත්තකන්දබරෝ ශනකින්ම ඒ අඹයටෙන් අංකුරයක් මතු වුණා ක්‍රමයෙන් අතුපතර විහිදී පත්‍රමෙන්ම ගෙඩි පිරී ගිය මහා අඹරුකක් බවට පත් වුණා තංපාටියාරයන් දෙස්වා පරිසාසසරාජිකා නමස්සමානං අට්ටාසේ තෙර හට්ට තනෝරුහා ඒ ප්‍රාතිහාර්ය දුතු රජ්ජරුවන් සහිත පිරිසේ ඇඟ මවිල් කෙලින් වුණා. රහතන් වහන්සේලාට වන්දනා කරගෙන සිටියා. තේරෝ තදා පුප්ප මොට්ටේ අට තත් සමෝ කිරේ තථාපි පුතුබි කම්පි පුට්ඨෝ තසහකාරණං එතකොට මිහිඳු මහරහතන් වහන්සේ එතන සමන් මල්ලට මෙටක් විසිරෙව්වා. එතනත් කලින් වගේම පොළව කම්පා වුණා. රජ්ජුරුවෝ එයට කාරණය කුමක්දයි විමසුවා. සංගස්සුප්පන්න ලාභානං අනේක සංනරාධිප සංගම්ම භාජනට්ඨානං ඉදං තානං භවිස්සති මහරජුරුවනි මේ ස්ථානය තමයි සංඝයා වහන්සේලාට ලැබෙන නොඑක් ලාභයන් සමගිව රැස් වෙන සංඝයාට පොදුවේ පූජා කරන්නේ. තතෝ ගන්්වා චතුස්සාලා ථානං තත්ත සමෝ කිරේ තත්තකානේව පුම්බානේ කම්පි තත්තාපි මේදිනී මිහිඳු මහරහතන් වහන්සේ එතනින් චතුස්සාලාව පිහිටන තැනට වැඩියා. එතන සමන් මල් අට මිටක් ඇතිරෙව්වා. එතනත් පොළව කම්පා වුණා. තංකම්පකාරණං පුච්චේ රාජාතේරෝ වියාකරේ තින්නම් පුබ්බ බුද්ධානං රාජෝයාන පටිග්ගහේ පොළව කම්පාවෙන්ට කාරණාව මොකද්ද කියා රජුරු ඇහුවා අප මහරහතන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාලා මහරජුරුවනි අපගේ බුදුරජාණන් වහන්සේට කලින් බුදු වූ කකුසන්ද කොණාගමන කාශ්‍යප යන තුන් බුදුරජාණන් වහන්සේලාගේ කාලයේ මේ උයන පිළිගත්තට පස්සේ දාන වත්තු නාහටාන දීපවස්සේ සම්බතෝ ඉදට පෙත්වා භාජසං සංඝේ සුගතේ තයෝ ලක්වැසි ජනයා හැම පලාතෙන්ම දාන වස්තු රැගෙන ඇවිත් මෙතන තබෙලයි සංඝයා වහන්සේලා සහිත වූ ඒ තුන් බුදුවරයන් වහන්සේලාව වැළඳෙව්වා. ඉදානේ පන යත්තේව චතුස්සාලා භවිස්සති සංගස්සයිද බත්තක්ගං භවිස්සතේ නරාධිප මෙවරත් චතුස්සාලාව හැදෙන්නේ මෙතනමයි මහරජුරුවනි මෙතනයි සංඝයා වහන්සේලා දන් වලදන ස්ථානය හැදෙන්නේ මහා තූපටි තත්ථානං තානාතාන විදෝ තතෝ අගමාසි මහතෙරෝ මහින්ද දීපදුත්තමෝ ඊට පසු ශ්‍රී ලංකා දීපයේ දියුණුවට පමුණුවන තන නොතන පිළිබඳ මනා අවබෝධය ඇති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රුවන්මැලි මහසෑය පිහිටන ස්ථානයට වැඩම කළා. තදාන්තෝ පරික්කේ පේරාජෝයානස්ස කුද්දිකා කකුදව්වාං අවවාපි තස්ස සෝ පරිජලන්තිකේ ඒ දිනවල රාජ උද්‍යානයේ ඇතුළු සීමාවට ඇතුළත්ව කකුද නමෙන් කුඩා වැවක් තිබුණා. ඒ වැවට ඉහළින් දිය කෙලවර යූරේ කොනේ තුපාරං තලට්ටානං අහෝතේර තහින් ගතේ රඤ්ඤෝ චම්පක පුප්පානං පුතකා නට්ඨාහරං මහසෑයක් පිහිටුවීමට සුදුසු ආකාරයේ උස්බෙන් කොටසක් තිබුණා මිහිඳු මහරහතන් වහන්සේ එම භූමියට වැඩම කළ විට රජ්ජුරුවන් වෙත සපුමල් අටමිටක් රැගෙන ආවා. තානේ චම්පක පොප්පානේ රාජාතේ රස්සපානේ තේරෝ චම්පක පුප්පේහි තේ පූජේ සිතන්තලං රජ්ජුරුවෝ තමන්ට දුන් ඒ සපුමල් අටමිට අපගේ මිහිඳු මහරහතන් වහන්සේට පිළිගන්නවා. අප මහරහතන් වහන්සේ සපුමල් අටමිටත් ඒ උස් බිම් කඩ පූජා කොට වදාලා. තත්තාපි පුතු වේ කම්පී රාජා තං කම්පකාරණං පුච්චිතේරෝනු පුම්බේන අහතං කම්පකාරණා එතනදී මහ පොළොව කම්පා වුණා රජ්ජුරුව පොළොව කම්පා වීමට හේතු වූ කරුණ කුමක්ද කියා තෙරුන් වහන්සේගෙන් අසා සිටියා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පොළොව කම්පා වීමට හේතු වූ කරුණ අනුපිළිවෙලින් වදාළා ඉදඨානං මහරජ චතුබුද්ද නිසේවිතං තුපරං ඊතත්තාය සුකත්තාය ච පානිනං මහරජුරුවනේ මේ ස්ථානය කකුසන්ද කෝණාගමන කාශ්‍යප ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සතර නමම සමාපatti සෝයෙන් වැඩඉඳ පරිභෝග කොට වදාළ තැන. සත්වයන්ගේ හිතසුව පිණිස මේ භූමිය සෑයකට ඊටම සුදුසුයි. ඉමම් මේ කප්පේ පටමං කකුසම්බෝජිනෝ අහෝ සබ්බ ධම්ම විදෝ සත්තා සබ්බ ලෝකානුකම්පකෝ ඒ මහා භද්‍ර කල්පයේ පළමුවෙන් ලෝ පහළ වී වදාළේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. සියලු ධර්මයන් පිළිබඳ මනා අවබෝධයෙන් යුතු සියලු ලෝක සත්වයා කරේ අනුකම්පා ඇති ලොවට ශාස්ත්‍ර වූසේ උන්වහන්සේ මහා තිත්තෝයං ආසේ මහා මේඝ වනං ඉදං නගරං අබයං නාම පුරත්තෙම දෙසායෝ ඒ කාලේ මේ මහමෙවුනා උයන හැඳින්වූයේ මහා තිත්ත යන නමින් මහා තිත්ත උයනට නැගෙනහිරින් අබේ කියලා නගරයක් තිබුණා කදම්බ නදියා පාරේ තත්ත රාජා බයෝ ඕජදීපෝති නාමේන අයං දීපෝ තදා අහෝ කොළොම් හොයට පිටින් නැගෙනහිරට වෙන්ට පිහිටි ඒ අබේපුරයේ පිහිටියේ අබේ නමින් රජ කෙනෙක් ඒ කාලයේ මේ ලංකාද්වීපය හඳුන්වන්නේ ඕජදීපය කියලා රක්කසේ ජනස්සේත රෝගෝ පජ්ජරකෝ කකුසන්ද දස බලෝ දිස්වාන තදු පන්දවං ඕජදීප වාසෙන්ට පුන්න කාල නම් රකුසෙක් නිසා හටගත්තා වූ පජ්ජරක නම් උණ රෝගයක් වැළඳිලා තිබුණා අපගේ කකුසන්ද දසබලයන් වහන්සේ ඕජදීප වාසයෙන්ට ඇති වී තිබෙන ඒ උපද්‍රවේ දක වදාලා තංගන්්වා සත්ත විනයං පවත්තෙන් සාසනස්සච කාතුන් ඉමස්මින් දීපස්මින් කරුණා බල චෝදිතෝ ඒ උපද්‍රවය නසා මිනිසයන් හට විනයත් කකුසන්ද බුදුසසුනේ පැවැත්ම පිණිසත් මේ දීපය කෙරේ උපන් කරුණා බලය නිසාවෙන් චත්තාලේස සහස්ස හේතාදේ පරිවාරිතෝ නබසාගම්මහත්තාස දේවකෝටම්මි පම්මත 40000ක් රහසන් වහන්සේලා පිරිවරාගෙන ඉරිදි බලයෙන් යුක්තව අහසින් වඩමවා දෙව්කුළුණ නැති පර්වතය මතට වැඩම කළා. සම්බුද්දස්සානුභාවේන රෝගෝ පජ්ජර කොයිද උපසන්තෝ මහරජ දීපම් සකලේ තදා මහරජුරුවනි කකුසඳ සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් මේ මුළු දීපයේම තිබුණු පජ්ජරක රෝදය සංසිඳී ගියා. තත්තට්ඨිතෝ අදෙත්තාස නරිස්සර මොනිස්සර සබ්බේ මං අජ්ජ පස්සන්තෝ ඕජ දීපම්මි මානුසා නරේශ්වරයාණෙනි එහි වැඩ සිටියේ මොනේන්ද්‍රයන් වහන්සේ මේ ඕජදීප වාසී සියලු මිනිස්සු අද මාව හොඳින් දකිත්වා කියා අදිෂ්ඨාන කොට වදාලා ආගන්තුකාමා සම්බේව මනුස්සා මම සම්තිකං ආගච්ඡන්තු අකිච්චේන කිප්පඤ්ඤාපි මහා මුනි ඒ වාගේම මා වෙතට එන්ට කැමැති සියලුම මිනිස්සයෝ ඊතා සුවසේ ඉක්මනින්ම පැමිණෙත්වායි කකුසඳ මහා මුනේන්ද්‍රයන් වහන්සේ අදිෂ්ඨාන කළා ඕබ සන්තං මුනින් දන්තං ඕබ සන්තං ච පබ්බතං රාජාචනාගරාචේව දිස්වා කිප්පං උපාගමං බුද්ධ රශ්මි මාලාවෙන් බබලන කකුසඳ බුදුරජාණන් වහන්සේ ඒ බුදුරැසින් දිලිසෙන දෙව්කුළු පර්වතයක් දුටු අපේ රජුරුවොත් නුවර වැස්සොත් වහා මෙතනට පැමිණියා. දේවතා බලදානත්තං මනුස්සාච තහින් ගතා දේවතායති මන්සෝ සසංගං ලෝකනායකං දෙව්කුළු පර්වත වාසී දෙවියන්ට පුද පූජා පැවැත්වීම පිණිස එහි ගිය මිනිස්සුත් සිටියා. ශ්‍රාවක සංඝයා වහන්සේලා සහිත ලෝකනාථයන් වහන්සේ දුටුවවුන් සිටුවේ දේවතාවෝ පෙනෙන්ටම වැඩම කොට සිටින බවයි. රාජාසෝ මුනි රාජං තං අතිහට්ඨෝ ඉබාදිය නිමන්තේත්වා බත්තේන ආනෙත්වා පුරසන්තිකං ඒ අබේ රජුරෝ අතිශයින්ම සතුටටපත් වෙලා කකුසඳ මුනේන්ද්‍රයන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළා. අබේ පුරේ සමීපයේ පිහිටි මහාතිත්ත උද්‍යානයට වඩමවාගෙන ගියා. සසංගස්ස මොනෙන් බස්ස නිසජ්ජාරා මුත්තමං රමණීය මිදං තානං සම්බාදන්ති චින්තය සංඝයා වහන්සේලා සහිත වූ කකුසන්ද බුදුරජාණන් වහන්සේට වැඳ හිඳීමට කැපසරුප් ආකාරයෙන් ආසනයක් පිළියෙල කෙරෙව්වා මේ මහසෑ පිහිටන උස් භූමිය උන්වහන්සේලාට බාධා රහිතව සුවසේ වැඩ හිඳින්නට පුළුවන් රමණීය තනක් බව සිතාගෙන කාරිතේ මණ්ඩපේ රම්මේ පල්ලංකේ සුවරේ සුතං නිසීදාපේසි සංබුද්ධං සසංඝං ඉද භූපති කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වූ සම්බුදුරජාණන් වහන්සේව අපේ රජුරෝ වඩා හිඳෙව්වා. නිසින්නම් පීද පස්සන්තා සසංඝං ලෝකනායකං දීපේ මනුස්සානේ සොං පන්නහකාර සමන්තතෝ සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩහිඳින ආකාරය දකින ඕජදීප වාසී මිනිස්සු සතර අතින්ම තෑගි භෝග තුටුපඬුරු පිරිකර රැගෙන ආවා අත්තනෝ කඤ්ඤ බොඤ්ජේ තේ තේහ බතේච සන්තප්පේසි සසංඝං තං රාජාසෝලකනායකං රජ්ජරුවෝ තමන් වෙනුවෙන් පිළියෙල කළා වූ මිනිසුන් විසින් ගෙනාවා වූ ප්‍රණීත කාද්‍ය බෝධ්‍යයන්ගෙන් සංඝයා වහන්සේ සහිත වූ බුදුරජාණන් වහන්සේට දාණය පිළිගන්නවා ඉදේව පච්චා භත්තං තං නිසින්නස්ස ජිනස්ස සෝ මහාතිත්තක මොයානං රාජාදා දකිනම් වරං මේ ස්ථානයේම දානයෙන් පසුවත් වැඩහුන් කකුසන්ද භාගතුන් වහන්සේට අබේ රජුරෝ මහා තීර්ථක උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළා. අකාල පුප්පාලංකාරේ මහතිත්ත වනේ තදා පටිංගයේත බුද්ධේන අකම්පිත මහමහේ ඒ අවස්ථාවේ මහතිත්ත වනයේ අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුණා. කකුසන්ද භාග්‍යතුන් වහන්සේ එය පිළිගනිද්දී මහ පොළව කම්පා වුණා. එත්තේව සෝනිසෙදෙත්වා ධම්මං දේශේසිනායකෝ චත්තාලේස සංසාන ප්‍රතමග්ග පලං නර එතනම වැඩහුම් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාලා ඒ දෙසම අවසානයේ 40000ක් මිනිස්සයෝ මාර්ගඵලාභෝධයටපත් වුණා. දිවාවියාරං කත්වාන මහතිත්තවනේ ජිනෝ සායන්න සමයේ ගන්්වා බෝධිතානාරහං මහින් මහතිත්ත වනයේ දිවා විහරණය කළ කකුසන්ද භාගතුන් වහන්සේ සවස් යාමයේදී තමන් වහන්සේ පිටදුම් බෝධිය වන මහරි බෝරුක පිහිටුවීමට යෝග්‍ය වූ භූමිය වෙත වැඩම කළා. නිසින්නෝ තත්තං අප්පෙත්වා සමාදෙන් උට්ඨිතෝ තතෝ ඉති චින්තයේ සම්බුද්ධෝ හිතත්තං දීපවාසිනං එතන වැඩහුන් සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුණුසේක සමාධියෙන් නැගී සිටි භාග්‍යතුන් වහන්සේ ඕජ දීපවාසින්ට හිත පිනිස කාරණාවක් සිතවදාලා ආදාය දක්ඛිනං සාකං බෝධිතෝ මේ සිරිසතෝ ආගච්ඡතු රූපනන්දා බික්කුලේ සහ බික්කුණී එනම් මාගේ බෝධිය වන මහරි බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන භික්ෂුණීන් වහන්සේලාද සමග රූප නන්දා භික්ෂුණිය මෙහි පැමිණෙත්වා යන කාරණය. තස්ස තංචිත්ත මං ආය සාතර තදනන්තරං ගහෙත්වා තත්ත රාජානං උපසංකම්මතං තරං ඒ ශනින්ම රූපනන්දා රහත් තෙරණින් වහන්සේ කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ එම සිත දන කේම නුවර කේම රජුරවන්ට මේ කාරණිය සැලකලා රජුරවන්ද සමග මහරි බෝධින් වහන්සේ ළඟට වැඩම කළා ලේකං දක්කින සාකාය දාපෙත්වාන මයෙත් දේකා මනෝ සීලාය චින්නං තං ටිතං හේම කටහක මහා 이르දිමත් වූ රූපනන්දා රහත් මෙහෙණින් වහන්සේ කේම රජුරුවන් ලවා රත් සිරියල් වලින් මහරි බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇඳුවා එතකොට ඒ දකුණු මහරි මහ බෝසාකාව බෝධින් වහන්සේගෙන් වෙන් වී ගොස් රංකටාරමේ පිහිටියා. ඉන්දියා බෝධි මාදාය සපංච සත බික්කුනේ ඉදානෙත්වා මහරජ දේවතා පරිවාරිතා මහරජුරුවෙනි 500ක් රහත් මෙහෙණින් වහන්සේලා පිරිවරාගත් රූපනන්දා භික්ෂුණීන් වහන්සේ මහරි බෝධි ශාඛාවත් රැගෙන ඉරදීයෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේලා පිරිවරාගෙන සසුවන්න කටහං තං සම්බුද්ධන පසාරිත තපේසි දක්කිනේ හත්තේ තංගහෙත්වා තථාගතෝ කකුසඳ සම්බුදුරජාණන් වහන්සේ දිගු කොට වදාළ දකුණු ශ්‍රී හස්තය මත බෝධි සාකාව සහිත ඒරන් කටාරම තැබුවා. ඒගත් තථාගතයන් වහන්සේ පතිට්ඨාපේතු පාදාසේ බෝධිරඤ්ඤා බයස්සතං මහා තිත්තම් මේ හොයානේ පතිට්ඨාපේස බෝපති බෝධින් වහන්සේ පිහිටුවනු පිණිස අපේ රජුරවන්ට දුන්නා අපේ රජුරු මහා තිත්ත උයනෙහි බෝධීන් වහන්සේ රෝපණය කළා තතෝ ගන්්වාන සංබුද්ධෝ ඊතං උත්තරතෝ පන සිරී සමාලකේ රම්මේ නිසීදිත්වා තථාගතෝ ඒ බෝධි රෝපණයෙන් පසු කකුසන්ද තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් උතුරු දෙස පිහිටි රම්‍ය වූ සිරීස මාලයට වැඩම කොට එහි වැඩ සිටියා. ජනස්ස ධම්මං දේසේසේ ධම්මා බිසමයෝතයෙන් විසතියා සහස්සානං පානනං ආසි භූමිප මහජනයාට ධර්මයේ දේශනා කොට වදාලා මහරජුරුවෙනි ඒ ධර්ම දේශනාව අවසානයේ 20000ක් සත්වයන් අත ධර්මාවබෝධය ඇති වුණා. තතෝපි උත්තරං ගන්්වා තෝපාරමම්මේ ජිනෝ නිසින්නෝ තත්තං සමාදං උද්ධිතෝ තතෝ කකුසන්ද බුදුරජාණන් වහන්සේ එතනින් උතුරු දෙසට වැඩම කොට තුහපාරාමය පිහිටන ස්ථානයේ වැඩහිඳ සමාධියට සමවැදුණා. සමාධියෙන් නැගී සිටියා වූ තථාගතයන් වහන්සේ ධම්මං දේශේ සම්බුද්ධෝ පරිසායතයෙන් පන දසපාන සහස්සාන පත්ත මග්ග පලානොම් එතනින් රැස්ව සිටියා වූ පිරිසට කකුසන්ද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාලා. ඒ අවස්ථාවේදී දස දහසක් සත්වයන් මාර්ගඵල ආબોධයටපත් වුණා. අත්තනෝ ධම්ම කරකං manussානං නමස්සිතුං දත්වා සපරිවාරන්තං තපෙත්වායද බික්කුණෙන් මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ පෙරහන් කඩියේදී වදාළ කකුසන්ද භාග්‍යතුන් වහන්සේ පිරිවර සහිත වූ රූපනන්දා භික්ෂුණීන් වහන්සේ මේ ඕජදීපයෙහි අබය පුරයෙහි වැඩ වාසය කරන්නට සැලැස්සුවා. සහ බික්කු සහස්සන මහා දේවංච ශාවකං තපෙත්වාං ඉද සංබුද්ධෝ තතෝ පාචිනතෝ පන තම ශාවක මහාදේව රහතන් වහන්සේවද දහසක් රහතන් වහන්සේලා සමග මෙහි වැඩ වාසය කරන්නට සලස්වා සම්බුදුරජාණන් වහන්සේ එතනින් නැගෙනහිර දෙසින් තිතෝ රතන මාලම් හේ ජනං සමනුසාසිය සසංඝෝ නබ මුග්ගන්त्वा ජම්බු දීපං දිනෝගා පිහිටි රුවන් මළුවේ වැඩඉඳ ජනයාගේ යහපත පිණිස උතුම් අනුශාසනා කොට සංඝයා වහන්සේ සමග අහසට පැන නැගී දඹදිවට වැඩම කළා ඉමම්මි කප්පේ ဒ ුතියං කෝනාගමන නායකෝ අහෝ සබ්බ විදෝ සත්තා සබ්බ ලෝකානුකම්පකෝ මේ මහා භද්‍ර කල්පයේ දෙවනුව පහළ වූසේ කෝනාගමන බුදුරජාණන් වහන්සේය සියල්ල මනවින්දස් සකල ලෝක සත්‍යයට අනුකම්පා ඇති උන්වහන්සේ දෙව් මිනිසුන්ගේ සාතුන් වහන්සේ වූසේක. මහා නාමෝයං ආසේ මහා මේඝවනං ඉද වඩමාන පුරං නාමං දක්ඛිනාය දිසාය හෝ ඒ කාලේ මහා මෙවුනා උයනට කිව්වේ මහා නාම උද්‍යානය කියලා ඒ උයනට දකුණු දිශාවට වෙන්ට වඩමානපුර නමින් නගරයක් තිබුණා. සමිද්දෝ නාම නාමේන තත් රාජා තතං අහෝ නාමේන වරදී පෝති අයං දීපෝ තදං අහෝ ඒ කාලයේ හිටපු රජුරවන්ව හැඳුන්වුවේ සමිද්ද යන නමිනුයි මේ ලංකාද්වීපයට ඒ කාලේ කිව්වේ වරදීපේ කියලයි. දුම්බුට්ටු පද්දවෝ තත් වරදීපේ තදාංහෝ ජිනෝසකෝ නාගමනෝ දිස්වාන තමෝ පද්දවං ඒ කාලයේ ඒ වරදීපයෙහි නියගයක් ඇවිදින් දුර්භික්ෂයක් හටගත් බලවත් උපද්‍රවයක් තිබුණා. කොණාගමන බුදුරජාණන් වහන්සේ වරදීප වාසයෙන් මොහොන දේශිටන මේ උපද්‍රවය දක්වදාලා. තංහන්්වා සත් විනයං පවත්තෙන් සාසනසච කාතුං ීමස්මෙන් දේපස්මෙන් කරුණා බල චෝදිතෝ ඒ දුර්භික්ෂ උපද්‍රවේ නැතිකොට මිනිස්යන් හට විනයත් කොණාගමන බුදුසසුනේ පැවැත්මත් පිණිස මේ දීපය කෙරෙහි උපන් කරුණා බල නිසාවෙන් තින්ස බික්කු සාස්සේ තාදී පරිවාරිතෝ නබසාගම්ම අට්ටාසේ නගේ සුමන කෝටකේ තිස් දහසක් රහතන් වහන්සේලා පිරිවරින් යුක්ත කොට සමන්කුළු නැමැති පර්වතයේ මතට ඉරිදි බලයෙන් අහසින් වැඩම කොට වදාලා සම්බුද්දස්සානුභාවේන දුම්බුට්ටි සාකයං ගතා ශාසනන්තර දානන්තා සුබ්බුට්ටි ච තදං අහෝ කොණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන් දුර්භික්ෂේ නැති වෙලා ගියා. කොණාගමන සම්බුද්ධ ශාසනය අතුරුදහන් වන කාලය දක්වාම නිසි කලට මනාකොට වැසිවැස්සා. තත්තත් හිතෝ අදිත්තාසේ නරිස්සර මොනිස්සරෝ සබ්බේ මං අජ්ජ පස්සන්තු වරදී පම්මිමානුසා නරේස්වරයාණනි එහි වැඩ සිටි ඒ කොණාගමන මුනේස්වරයන් වහන්සේ වරදීප වාසී සියලු මිනිසුන් අද මාව හොඳින් දකිත්වායි අදිෂ්ඨාන කොට වදාලා ඕබ සංතං මුනෙන් දන්තං ඕබාසන්තංච පම්බතං රාජාච නාගරාචේව දිස්වා කිප්ප මුපාගමං බුද්ධ රශ්මි මාලාවෙන් බබලන කෝණාගමන බුදුරජාණන් වහන්සේත් ඒ බුදුරසින් දිලසන සමන්කුළු පර්වතයත් දුටුවා වූ සමිද්ද රජුරුවෝ නුවරවැස්සොත් වහාම එතනට පැමිණියා. දේවතා බලිදානත්තං මනුස්සාජ තහින්ගතා දේවතායතේ මන්සෝ සසංගං ලෝකනායකං සමන්කුළු පර්වත වාසී දෙවියන්ට පුද පූජා පැවැත්වීම පිණිස එහි ගිය මිනිස්සුත් සිටියා ශ්‍රාවක සංඝයා වහන්සේලා සහිත ලෝකනාථයන් වහන්සේ දුටු ඔවුන් සිටුවේ දේවතාවුන් වහන්සේලා ස්පනා පිටුම වැඩම කොට සිටින බවයි. රාජාසෝ මුනි රාජං තං අතිහට්ඨෝ විවාදිය නිමන්තේත්වා බත්තේන ආනෙත්වා පුරසන්තේකං සමෙද්දි රජුරෝ අතිශයින්ම සතරටපත්ව කොණාගමන බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට දානය පිණිස ආරාධනා කළා. වඩමානපුරයට ආසන්නයේ පිහිටි මහා නාම වනෝද්‍යානයට වැඩමවාගෙන ගියා. සසංගස්ස මුනින් දස්ස නිසජ්ජාරා මුත්තමං රමණීය මිදං ඨානං අසම්බදං තේ චෙන්තිය සංඝයා වහන්සේලා සහිත වූ කොණාගමන බුදුරජාණන් වහන්සේට වැඩහිඳීමට කැප සරුප්පාකාරයෙන් උතුම් ආසනයක් පිළියෙල කෙරෙව්වා මේ මහා සෑය පිහිටන උස් භූමිය උන් වහන්සේලාට බාධා රහිතව සුවසේ වැඩ හිටින්නට පුළුවන් රමණීය තනක් බව සිතාගෙන කාරිතේ මණ්ඩපේ රම්මේ පල්ලංකේ සුවරේ සූතං නිසීදාපය සංබුද්ධං සසංගං හිද භූපති කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා සහිත වූ කොණාගමන බුදුරජාණන් වහන්සේව සමිද්ද රජුරෝ මෙතන වඩා හිඳෙව්වා. නිසින්නම් පෙද පස්සන්තා සසංගං ලෝකනායකං දීපේ මනුස්සානේසං පන්නාකාර සමන්තතෝ සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩහිඳන ආකාරයේ දකින ලද වරදීප වාසී මිනිස්සයෝ සතර අතින්ම තෑගි භෝග තුටුපඬුරු පිරිගෙන රැගෙන ආවා අත්තනෝ කංජ බොන්දේහි තේහිතේ හබතේච සන්තප්පේසි සසංඝන්තං රාජසලෝකනායකං රජ්ජරුවෝ තමන් වෙනුවෙන් පිළියෙල කළා වූත් මිනිසුන් විසින් ගෙනාවා වූත් ප්‍රණීත කාද්‍ය බෝධ්‍යයන්ගෙන් සංඝයා සහිත වූ බුදුරජාණන් වහන්සේට දාණය පිළිගන්නවා ඉදේව පච්චාබත්තං තං නෙසෙන්නස්ස දිනස්සසෝ මහානාමක මොයානං රාජාදා දක්ිනං වරං මේ ස්ථානයේම දානයෙන් පසුවත් වැඩහුන් කොණාගමන භාගතුන් වහන්සේට සමිද්දි රජුරෝ මහානාමක උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළා අකාල පුප්පාලංකාරේ මහානාම වනේ තදා පටිග්ගයේතේ මුන්දේන අකං පෙත්ත මහාමයේ ඒ අවස්ථාවේ මහානාම වනය අකාලයේ පිපී ගිය මලින් අලංකාර වුණා කෝණාගමන භාගතුන් වහන්සේ එය පිළිගනිද්දී මහ පොළව කම්පා වුණා. එත්තේව සෝනිසෙදෙත්වා ධම්මං දේශසිනායකෝ තදාසින්ස සස්සාන පත්ත මග්ගපලං නර එතනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාලා ඒ දේශම අවසානයේ තිස් දහසක් මිනිස්සයෝ මාර්ගඵල අවබෝධයටපත් වුණා. දිවාවියාරං කත්වාන මහානාම වනේ ජිනෝ සායන්න සමයේ ගන්්වා පුබ්බබෝධිත්තං මයෙන් මහානාම වනයේ දිවා විහරණය කළ කොණාගමන භාගතුන් වහන්සේ සවස් යාමයේදී පෙර කකුසන්ද බුදුරජාණන් වහන්සේගේ බෝධිය පිහිටි භූමිය වෙත වැඩම කළා. නිසින්නා තත්තං අප්පෙත්වා සමාදෙන් උද්දිතෝ තතෝ ඉතිචින්තේසි සංබුද්ධෝ ඊතත්තං දීපවාසිනං එතන වැඩහුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුණුසේක. සමාධියෙන් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ වරදීප වාසීන්ට හිත පිණස වූ කාරණාවක් සිතාවදාලා. ආදාය දක්කිනං සාකං මමෝදුම්බර බෝධිතෝ ආයාතු කනක දත්තා බික්කුනේ සහ බික්කුනේ එනම් මාගේ බෝධිය වන දෙමුල් බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන කනක දක්තා භික්ෂුණීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා සමග මෙහි පැමිණෙත්වා යන කාරණය තස්ස තං චිත්ත මඤ්ඤාය සාතේරි තදනන්තරං ගහෙත්වා තත්ත රාජානං උපසංකම්ම තං තරං එසැනින්ම කනකදත්තා රහත් මෙහෙණින් වහන්සේ ඒ අදහස දැනගෙන දඹදිව සෝභවතී නුවර සෝබන නැමැති රජුරවන්ට මේ කාරණය සැලකලා ඊට පසු සෝබන රජුරවන් සමග දෙබුල් බෝධින් වහන්සේ ළඟට වැඩම කළා ලේකන් දක්කින සාකාය දාපෙත්වාන මහින්දිකා මනෝ සීලාය චින්නං තං තිතං හේම කටහකේ මහා ඉරිදිමත්තු කනකදත්තා රහත් මෙහෙණින් වහන්සේ සෝබන රජුරුවන් ලවා රත් සිරියල් වලින් දිබුල් බෝධින් වහන්සේගේ දකුණු ශාඛාවට රේඛාවක් ඇඳෙව්වා. එතකොට ඒ දකුණු දෙඹුල් මහා බෝධි ශාඛාව බෝධින් වහන්සේගෙන් වෙන් වී ගොස් රංකටාරමේ පිහිටියා. ඉද්‍යා බෝධි මාදාය සපංච සත බික්ඛුනේ ඉදාගන්ත්වා මහරජ දේවතා පරිවාරිතා මහරජුරුවෙනි 500ක් රහත් මෙහෙණින් වහන්සේලා පිරිවරාගත් කනක දත්තා භික්ෂුණීන් වහන්සේ දිඹුල් මහා බෝධිසාකාවත් රැගෙන ඉරිදීෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේලා පිරිවරාගෙන සසුවන්න කටහන්තං සංබුද්ධන පසාරිතේ තපේසි දක්කිනේ හත්තේ තංග හේත්වා තථාගතෝ කොණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිග කොට වදාලා වූ දකුණු ශ්‍රී හස්තය මත බෝධිසාකාව සහිත ඒ රන් කටාරම තැබුවා. ඒගත් තථාගතයන් වහන්සේ පතිත්තාපේතුරඤ්ඤෝ දසමින්දස්ස සතං තයෙන් මහානාමම් මෙහොයානේ පතිත්තාපේසේ භූපති බෝධින් වහන්සේ පිහිටවනු පිණිස සමිද්ද රජුරවන්ට දුන්නා සමිද්ද රජුරව මහානාම උයනෙහි බෝධින් වහන්සේ රෝපණය කළා තතෝ ගන්්වාන සංබුද්ධෝ සිරේස මාලකුත්තරේ ජනස්ස ධම්මං දේසේසේ නිසින්නෝ නාග මාලකේ ඒ බෝධි රෝපණයෙන් පසු කොණාගමන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් උතුරු දෙස පිහිටි රම්‍ය වූ සිරේස මාලකයේ අතර පිහිටි නාග මාලකයට වැඩම කොට එහි වැඩහිඳ ජනයාට ධර්මය දේශනා කොට වදාලා තන් ධම්ම දේශනං සොත්වා ධම්මාපි සමයෝතහෙන් විසතියාසස්සනං පානනං ආසි භූමිප මහරජුරුවනේ ඒ ධර්ම දේශනාව අසා සිටි විසදහසක් සත්වයන් හට ධර්මාවබෝධය ඇති වුණා. පුබ්බ බුද්ධ නිසින්නන්තං තානං ගන්්වා පුරුත්තමං නිසින්නෝ තත්තං අප්පෙත්වා සමාදෙන් උට්ඨිතෝ තතෝ පෙර කකුසන්ද බුදුරජාණන් වහන්සේ වැඩහුන් නගරයට උතුරු දෙසින් තූපාරාමයේ පිහිටන තැනට වැඩම කොට එහි වැඩින්ද සමාධියට සමවැදුනා. සමාධියෙන් නැගිට ධම්මං දේසේසි සංබුද්ධෝ පරිසායතහින් පන දසපාන සහස්සානේ පත්තා මග්ග පලං අහෝ එතන රස්ව සිටි පිරිසට කොණාගමන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාලා. ඒ අවස්ථාවේදී දසදහසක් සත්වයන් මාර්ගඵලාබෝධයටපත් වුණා. කාය බන්ධන ධාතුං සෝ මනුස්සහේ නමසිතුං දත්තා සපරිවාරන්තං තපෙත්තාං ඉද විගුණෙන් මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ බඳපටියේදී වදාළ කොණාගමන භාග්‍යතුන් වහන්සේ පිරිවර සහිත වූ කනකදත්තා භික්ෂුණීන් වහන්සේ මේ වරදීපයෙහි වඩමානපුරෙහි වැඩ වාසය කරන්නට සැලැස්සුවා. සහ බික්කු සහස්සේන මහා සුම්මංච සවකං තපෙත්වායිද සංබුද්ධෝ ඕරං රතන මාලතෝ තම ශ්‍රාවක මහා සුම්ම රහතන් වහන්සේවද දහසක් රහතන් වහන්සේලා සමග මෙහි වැඩ වාසය කරන්ට සලස්වා සම්මා සම්බුදුරජාණන් වහන්සේ රතනමාලකයෙන් මෙපිට තත්වා සුදස්සනේ මාලේ ජනං සමනුසාසිය සසංගෝ නබ මොග්ගම්ම ධම්මු දීපං දිනෝ අගා පිහිටි සුදර්ශන මාලකයේ වැඩඉඳ ජනයාගේ යහපත පිණිස උතුම් අනුශාසනා කොට සංඝයා වහන්සේ සමග අහසට පැන නැගී දඹදිවට වැඩිසේක ඉමම්මි කප්පේ තතියං කස්සපෝ ගොත්තතෝ ජිනෝ අහෝ සම්බ විදෝ සත්තා සබ්බ ලෝකානුකම්පකෝ මේ මහා භද්‍ර කල්පයේ තෙවනුව පහළ වූසේක් ගෝත්‍රයෙන් කාශ්‍යප වූ බුදුරජාණන් වහන්සේ සියල්ල මැනවින් ආબોධ කළා වූ සකල ලෝක සත්වයාට අනුකම්පා ඇති උන්වහන්සේ දේව මෙනසුන්ගේ සාතුන් වහන්සේ වූසේක මහා මේඝ වනං ආසේ මහා සාගර නාමකං විශාලං නාම නගරං පච්චිමාය දිසාය හෝ ඒ කාලයේ මහා මෙවුනා වුණට කිව්වේ මහා සාගර උද්‍යානය කියලා ඒ උයනට බටහිර දිශාවට වෙන්ට විශාලා නමින් නගරයක් තිබුණා. ජයන්තෝ නාම නාමේන තත් රාජා තදාං අහෝ නාමේන මණ්ඩ දීපෝති අයං දීපෝ තදාං අහෝ ඒ කාලේ හිටපු රජුරුවන් හැඳුන්වුවේ ජයන්ත යන නමිනුයි මේ ලංකා ද්වීපෙට ඒ කාලේ කිව්වේ මණ්ඩ දීපය කියලායි. තදා ජයන්ත රඤ්ඤෝ ච රඤ්ඤෝ කනෙට්ට භාතු ච යුද්ධං උපට්ඨිතං ආසේ බින්සනං සත්ත හිංසනං ඒ වෙද්දී ජයන්ත රජුරුවත් රජුරුවන්ගේ මල්ලිත් අතර සත්වයන්ට හිංසාව ඇති වෙන මහත් භයානක යුද්ධයක් ඇති වෙලා තිබුණා කස්සපෝසෝ දස බලෝ තේන යොත්තේන පානිනං මහන්තං ව්‍යාසනං දිස්වා මහා කරුණිකෝ මුනි මහා කරුණික වූ ඒ කාශ්‍යප නම් වූ දස බලධාරී මුනීන්ද්‍රයන් වහන්සේ ඒ යුද්ධය නිසා ප්‍රාණීන්ට සිදුවන මහත් වූ විපත්‍ය දැකවදාලා තංහන්්වා සත්ත විනයං පවත්තෙන් සාසනස්සච කාතුං ඉමස්මින් දීපස්මින් කරුණා බල චෝදිතෝ ඒ යුද්ධයේ සංසිඳවා මිනිසයන් හට විනයත් කාශ්‍යප උදසසුනේහි පැවැත්මත් පිනසමේ දීපේ කෙරෙහි උපන් කරුණා බලය නිසාවෙන් වේසතියා සහසේතාදේ පරිවාරිතෝ නබසගම්මං අත්තාසේ සුබකෝටම්මේ පබ්බතේ විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරින් යුක්ත කොට සුබකෝට නැමැති පර්වතයේ මතට 이르දි බලයෙන් අහසින් වැඩම කොට වදාලා තත්‍රට්ඨිතෝ අදිත්තාසේ නරිස්සර මොනස්සරෝ සබ්බේ මං අජ්ජපස්සන්තු මණ්ඩදේ පම්මේ මානුසා නරේස්වරයාණෙනි ඒ කාශ්‍යප මුනේන්ද්‍රයන් වහන්සේ මණ්ඩදීප වාසයේ සියලු මිනිසු අද මාව හොඳින් දකිත්වායි එහි සිට අදිස්ථාන කොට වදාලා ආගන්තුකාමා සම්බේව මනුසා මම සම්තිකං ආගච්ඡන්තු අකිච්චේන කිප්පංචාති මහා මුනේ ඒ වාගේම මා වෙතට එන්ට කැමැති සියලු මිනිසයන් ඊතා සුවසේ ඉක්මනින්ම පැමිණෙත්වායි කාශ්‍යප මහා මුනේන්ද්‍රයන් වහන්සේ අදිස්ථාන කොට වදාලා ඕබාසන්තං මුනිං දන්තං ඕබාසන්තං ච පබ්බතං රාජාචනාගරාචේව දිස්වා කෙප්පං උපාගමං බුද්ධ රශ්මි මාලාවෙන් බබලන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ බුදුරසින් දිලිසෙන සුබකෝට පර්වතයක් දුටු ජයන්ත රජුරෝ නුවරවැස්සෝස් වහා මෙතනට පැමිණියා. අත්තනෝ අත්තනෝ පත්ත විජයාය ජනා බහෝ දේවතා බලිදානත්තං තං පබ්බතමුපාගතා යුද්ධයේදී තම තමන්ගේ පක්ෂයට ජය ලබා ගැනීම පිණිස දෙවියන්ට බාරහාර වීමට සුබ කුහුට පර්වතයට බොහෝ ජනයා විස් සිටියා. දේවතායති මඤ්ඤංසෝ සසංගං ලෝකනායකං රාජාචසෝ කුමාරෝච යුද්ධ මොජ්ජංසෝ වෙම්මෙතා ශ්‍රාවක සංඝයා වහන්සේලා සහිත ලෝකනාථයන් වහන්සේ දුටුවුන් සිටුවේ දේවතාවුන් වහන්සේලා ස්පනා පිටම වැඩම කොට සිටින බවයි. යුද්ධයට පැමිණ සිටි රජුරුවොත් ඒ කුමාරයාත් මහත් විස්මයටපත් වෙලා යුද්ධය අතහැරියා. රාජාසෝ මුනි රාජන්තං අතිහට්ඨෝ විවාදිය නිමන්තයetva භත්තේන ආනෙත්වා පුරසන්තිකං ජයන්ත රජුරෝ අතිශයින්ම සතුටටපත් වෙලා කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා දානීය පිණස ආරාධනා කළා. විශාලාපුරයට ආසන්නයේ පිහිටි මහා සාගර වනෝද්‍යානයට වැඩමවාගෙන ගියා. සසංගස්ස මුනින් දස්ස නිසජ්ජාරමුත්තමං රමණීය මෙදං තානං අසංබාධම් තේ චෙන්තිය කාරිතේ මණ්ඩපේ රම්මේ පල්ලංකේ සුවරේ සුතං නිසීදාපේසි සංබුද්ධං සසංඝං ඉද භූපති සංඝයා වහන්සේලා සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වැඩහිඳීමට කැප සරුප්පාකාරයෙන් උතුම් ආසනයක් පිළියෙල කෙරෙව්වා. මේ මහාසය පිහිටන උස් භූමිය උන්වහන්සේලාට බාධා රහිතව සුවසේ වැඩහිඳින්නට පුළුවන් රමණීය තනක් බව සිතාගෙන කරවන ලද රම්‍ය වූ මණ්ඩපයේ උතුම් ආසනවල සංඝයා වහන්සේ සහිත වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේව ජයන්ත රජුරෝ මෙතන වඩා හිඳෙව්වා. නිසින්නම් පීද පස්සන්තා සසංගං ලෝකනායකං දීපේ මනුස්සානේසොං පන්නාකාරේ සමන්තතෝ සංඝයා වහන්සේ සහිත වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින ආකාරය දකින ලද මණ්ඩ දීප වාසයේ මිනිස්සයෝ සතර අතින්ම තෑගි භෝග තුටු පඳුරු පිරිකර රැගෙන ආවා. අත්තනෝ කජ්ජ බොජ්ජේ තේහි තේහබතේහිච සන්තප්පේසී සසංගං තං රාජසෝලකනායකං රජ්ජරුවෝ තමන් වෙනුවෙන් පිළියෙල කළා වූ මිනිසුන් විසින් ගෙනාවා වූ ප්‍රණීත කාද්‍ය බෝධයෙන් සංඝයා වහන්සේ සහිත වූ බුදුරජාණන් වහන්සේට දාණය පිළිගන්නවා. ඉදේව පච්චා බත්තං තං නසෙන්නස්ස ජිනස්ස සෝ මහා සාගර මුයානං රාජා දක්කිනං වරං මේ ස්ථානයේම දාණයෙන් පසුවත් වැඩහුන් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට ජයන්ත රජුරෝ මහා සාගර උද්‍යානය උතුම් දානයක් වශයෙන් පූජා කළා. අකාල පුප්ප ලංකාරේ මහා සාගර කානනේ පටිග්ගයේතේ බුද්ධේන අකම්පිත මහා මහේ ඒ අවස්ථාවේ මහා සාගර වනය අකාලයේ පිපිගිය මලින් අලංකාර වුණා. කාශ්‍යප භාගතුන් වහන්සේ ඒ පිළිගනිද්දී මහ පොළව කම්පා වුණා. එත්තේවසෝනිසේ දෙත්වා ධම්මං දේසේසනායකෝ තදාවි සංසහස්සානේ පත්තා මග්ගඵලං නරා එතනම වැඩහුන් ලෝකනාථයන් වහන්සේ ධර්ම දේශනා කොට වදාලා. ඒ දෙසම අවසානයේ 20000ක් මිනිස්සයෝ මාර්ගඵලාභෝධයටපත් වුණා. දිවා විහාරං කත්වාන මහා සාගර කානනේ සායන්නේ සුගතෝ ගන්්වා පුබ්බ බෝධිට්ඨිතං මහෙන් මහා සාගර වනයේ දිවා විහරණය කළ කාශ්‍යප භාගතුන් වහන්සේ සවස් යාමයේදී කලින් බුදුරජාණන් වහන්සේලාගේ බෝධීන් පිහිටි ස්ථානයට වැඩම කොට වදාලා නිසින්නෝ තත්ත අපෙත්වා සමාදෙන් උට්ඨිතෝ තතෝ ඉති චින්තේසි සංබුද්ධෝ හිතත්තං දීපවාසිනං එතන වැඩහුන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදුණුසේක. සමාධියෙන් නැගී සිටි භාග්‍යවතුන් වහන්සේ මණ්ඩදීප වාසයෙන්ට හිත පිණස වූ කාරණාවක් සිතාවදාලා. ආදාය දක්කනං සාකං මම නිග්‍රෝධ බෝධිතෝ සුධම්මා භික්ඛුනේතු ඉදානේ සහ භික්ඛුනේ එනම් මාගේ බෝධිය වන නුග බෝධි වෘක්ෂයෙන් දකුණු ශාඛාවක් රැගෙන සුධර්මා භික්ෂුණීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා සමග මෙහි පැමිණෙත්වා යන කාරණාවයි තස්ස තංචින්ත මන්නාය සාතරේ තදනන්තරං ගහෙත්වා තත්ත රාජානං උපසංකම්ම තං තරුං එසැනින්ම සුධර්මා රහත් තෙරණින් වහන්සේ උන්වහන්සේගේ අදහස දැනගෙන දඹදිව බරණැස් නුවර කිකී නමිති රජුරවන්ට මේ කරුණ දන්වා වදාලා කිකී රජුරුවන් සමග නග බෝධීන් වහන්සේ ළඟට වැඩම කළා. ලේකන් දක්කින සාකාය දාපෙත්වාන මහින්දිකා මනෝ සීලාය චින්නං තං තිතං හේම කටහකේ මහා ඉරිදිමත් වූ සුධර්මා රහත් මෙහෙණින් වහන්සේ කිකී රජුරුවන් ලවා තත් සෙරියල් වලින් නග බෝධින් වහන්සේගේ දකුණු සාකාවට රේඛාවක් ඇඳෙව්වා. එතකොට ඒ දකුණු නුග මහා බෝ සාකාව බෝධින් වහන්සේගෙන් වෙන් වී රන් කටාරමේ පිහිටියා. ඉන්දියා බෝධි මාදාය සපංච සත බික්ඛුනේ ඉදානෙත්වා මහරජ දේවතා පරිවාරිතා පසුවන්න කටහන්තං සම්බුද්දේන පසාරිතේ තපේසි දක්කිනේ හද්දේ තංගහෙත්වා තථාගතෝ පතිත්ත පේතුං රඤ්ඤෝදා ජයන්තස්ස සතං තයෙන් මහා සාගර මොයානේ පතිත්ත පේසේ භූපති මහරජුරු වෙන 500ක් තාත් මෙහෙණින් වහන්සේලා පිරිවරාගත් සුධර්මා භික්ෂුණීන් වහන්සේ නුඟ මහා බෝධි සාකාවක් රැගෙන ඉරිදියෙන් මෙහි වැඩමවා දේවතාවුන් වහන්සේලා පිරිවරාගෙන කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දිග කොට වදාළ දකුණු ශ්‍රී හස්තය මත බෝධි සාකාව සහිත ඒ රන් කටාරම තැබුවා. ඒගත් තථාගතයන් වහන්සේ බෝධින් වහන්සේ පිහිටවනු පිණිස ජයන්ත රජුරවන්ට දුන්නා. ජයන්ත රජුරෝ මහා සාගර උයනෙහි බෝධින් වහන්සේ රෝපණය කළා. තතෝ ගන්්වාන සම්බුද්ධෝ නාගමාලක උත්තරේ ජනස්ස ධම්මං දේසේසේ නිසින්නෝ සෝක මාලකේ ඒ බෝධි රෝපණයෙන් පසු එතනින් වැඩම කළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නාග මාලකයට උතුරෙන් පිහිටි අශෝක මාලකයේහි වැඩහිඳ එහි රැස් වූ ජනයාට ධර්ම දේශනා කොට වදාලා තන් ධම්ම දේශනං සුත්වා ධම්මාபிසමයෝතයෙන් අහුපන්න ස්පාන සහස්සානං චතුන්නං මනෝජාතිප රජ්ජුරුවනි ඒ ධර්ම දේශනාව අසා එහි සිටි 4000ක් සත්වයන් හට ධර්මාවබෝධය ඇති වුණා. පුම්බ බුද්ධනෙසෙන් අන්තං තානං ගන්්වා පුනොත්තරං නිසින්නෝ තත්ත අපෙත්වා සමාදෙන් උට්ඨිතෝ තතෝ ධම්මං දේශේසි සංබුද්ධෝ පරිසායතං පනේ දසපාන සහස්සානේ පත්ත මග්ග පලානහුම් පෙර බුදුරජාණන් වහන්සේලා වැඩහුන් නගරයට උතුරු දෙසින් තූපාරාමේ පිහිටන තැන්ට වැඩම කොට එහි වැඩහිඳ සමාධියට සමවැදුණා. සමාධියෙන් නැගිට එතන රැස් වී සිටි පිරිසට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කොට වදාලා ඒ අවස්ථාවේදී දස දහසක් සත්වයන් මාර්ග පලාබෝධයටපත් වුණා. ජලසාතික ධාතුං සෝ මනුස්සේ නමස්සෙතුං දත්වා සපරිවාරන්තං තපෙත්වාං ඉද බික්ගුණෙන් මිනිසුන්ට වන්දනාමාන කිරීම පිණිස තමන් වහන්සේ පරිහරණය කළ නානකඩය ධාතුන් වහන්සේදී වදාළ කාශ්‍යප භාගතුන් වහන්සේ පිරිවර සහිත වූ සුධර්මා භික්ෂුණීන් වහන්සේ මේ මණ්ඩදීපයේ විශාලාපුරයේ වැඩ වාසය කරන්නට සැලැස්සුවා. සහබික්කු සහස්සේන සබ්බ නන්දෙන්ච ශාවකං තපෙත්වා නදිතෝරං සෝසුදස්සන මාලතෝ සෝමනස්සේ මාලකස්මෙන් ජනං සමනුසාසිය සංඝේන නබ මුග්ගන්්වා ජම්බු දීපං ගිනෝගා තම ශ්‍රාවක සබ්බනන්දේ රහතන් වහන්සේවද දහසක් රහතන් වහන්සේලා සමග නදියෙන් මෙතර වැඩ වාසය කරන්ට සලස්වා සම්බුදු රජාණන් වහන්සේ එතනින් නැගෙනහිර දෙසින් පිහිටි සුදර්ශන මාලකයෙන් නික්මිලා සෝමනස්ස මාලකයේදී ජනයාට ධර්මයෙන් අනුශාසනා කරලා කාශ්‍යප මුනේන්ද්‍රයන් වහන්සේ සංඝයා වහන්සේ සමග අහසට පැන නැගී දඹදිවට වැඩම කළසේක අහුයිමස්මින් කප්පස්මින් චතුත්තං ගෝතමෝ ජිනෝ සබ්බ ධම්ම විදෝ සත්තා සබ්බ ලෝකානුකම්පකෝ මහරජුරුවනි මේ මහා භද්‍ර කල්පයේ සතර වෙනුව ශ්‍රී සම්බුද්ධත්වයට පත් වී වදාළේ අපගේ ගෞතම භාගතුන් වහන්සේ සියලු ධර්මයන් මනාව අවබෝධ කළ සකල ලෝක සත්වයා කරේ මහත් දයානුකම්පා ඇති. උන්වහන්සේ දේව මිනිසුන්ගේ සාතුන් වහන්සේ වනසේක. පඨමංසෝ ඉදා ගන්්වා යක්ක නිබ්බදනං අකා ဒ ුතියං පුනරාගම්ම නාගානන්දමනං අකා ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ පළමුවෙන් මේ දෙවියන්ට වැඩම කරලා යක්ෂයන් দমনය කොට වදාලා. ආයමත් දෙවන වතාවටත් අප භාග්‍යතුන් වහන්සේ මෙහි වැඩම කොට නාගයින්ව দমনය කොට වදාලා. කල්යාණියං මනේ අක්කේ නාගේනා බිනිමන්තිතෝ තතියං පුනරාගම්ම සසංගෝ තත් බුඤ්ජිය කැලණියේ සිටි මණියක්ක නැමැති නාරජ්ජරුවන්ගේ ආරාධනාවේ අප භාග්‍යතුන් වහන්සේ තුන්වන වතාවට සංඝයා වහන්සේලා සමග වැඩම කළා. කැලණියේදී නාරජුන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා. පුබ්බබෝධිටි තට්ටානං තෝපට්ටාන මිදම්පිච පරිභෝග ධාතු ඨානංච නිසජ්ජායෝ පබුඤ්ජය කලින් බුදුසසුන් වලදී බෝධින් වහන්සේලා වැඩ සිටි ස්ථානයත් මහා සෑ පිහිටන මේ ස්ථානයත් මේ කල්පයේ අප බුදුරජාණන් වහන්සේට පෙර බුදු වූ කකුසන්ද කෝණාගමන කාශ්‍යප යන තුන් බුදුරජාණන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද වස්තු තම්පත් කොට පාරිභෝගික චෛත්‍ය පිහිටුවන තූපාරාම චෛත්‍ය ස්ථානයත් යන තැන්වල වැඩහිඳ සමාපත්‍ය සුවයට සමවැදී සිටීමෙන් පරිභෝග කොට වදාලා. පුම්බ බුත්තට්ටි තත්ථානා ඕරං ගන්්වා මහමුනි ලංකාදීපේ ලෝකදීපේ මනුස්සා භවතෝ තදා දීපට්ටං දේව සංඝංච නාගේ සමනුසාසිය සසංගෝ නබ මුක්ඛන්්වා ජම්බු දීපං ජිනෝ අගා අප බුදුරජාණන් වහන්සේට පෙර බුදු වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සෝමනස්ස මාලකය මෙපිටට වැඩම කළ ලෝකයට එකම පිළිසරණ වූ අපගේ මුනේන්ද්‍රයන් වහන්සේ එකල ලංකාදීපයේ මිනිසුන්ගේ වාසයක් නොතිබුණු නිසා ලංකා වාසයේ දෙව් පිරිසටත් නාග පිරිසටත් ඔවුන්ගේ යහපත උදෙසා අනුශාසනා කොට සංඝයා වහන්සේලා සහිත වූ අප භාග්‍යතුන් වහන්සේ අහසට පැන නැගී දඹදිවට වැඩම කොට වදාලා ඒවං තාන මිදං රාජ චතු බුද්ද නිසෙවිතං අස්මින් තානේ මහරජ තුපෝ හෙස්සති නාගතේ බුද්ධ ශාරීර ධාතුණං දෝන ධාතු නිදානවා විසංගත සතං උච්චෝ හේම මාලේතේ විස්සුතෝ මහරජුරුවෙනි ඔය විදිහට මහසෑ පිහිටන මෙම ස්ථානය සතර බුදුරජාණන් වහන්සේලා පරිභෝග කොට වදාළ තැනක් අනාගතේ මහසෑ රජුන් ඉදිවන්නේ මෙතනයි. රජ්ජුරුවනි අප භාග්‍යතුන් වහන්සේගේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරවා 120ක් උස්කොට ඉදිවන ඒ මහා සෑය ස්වර්ණමාලී යන නාමයෙන් දෙව් මිනිස් ලෝකයා අතර මහත් ප්‍රසිද්ධියට පත් වෙනවා. අහමේව කාරා පැස්සාමේ චාහ පුත විස්සරෝ ඉදාඥානෙ කෙච්ඡානේ බහෝනේ තව භූමිප්ප එතකොට රජ්ජුරුව ස්වාමීනි ඒ මහා සෑය මම කරවන්ට ඕන කියලා පැවසුවා මහරජාණෙනි ඔබ විසින් කළ යුතු වෙනත් බොහෝ කටයුතු තියෙනවා තානිකාරේ නත්තාතේ කාරසතේ මං පන මහානාගස්සතේ භාතු උපරාජස අත්‍රජෝ ඔබතුමා ඒවා කළ මැනවි මේ මහා සෑය ඔබගේ මනුබරෙක් කරනව ඇති ඔබතුමාගේ සොහයුරකු වන මහානාග යුවරජුරුවන්ට පුත් කුමාරයෙක් උපදිනවා සෝයට්ටාලක තිස්සෝති රාජා හෙස්සත නාගතේ රාජා ගෝඨාභයෝ නාම තස්ස පුত্তෝ භවිස්සති ඒ පුත් කුමාරයා අනාගතයේ යටාල තිස්ස නමින් රජ බවට පත් වෙනවා. ඒ යටාල තිස්ස රජුරුවන්ගේ පුත් කුමාරයා වන ගෝඨාභය කුමාරයා ඊට පස්සේ රජ බවට පත් වෙනවා. තස්ස පුත්තෝ කාකවන්න තිස්සෝ නාම භවිස්සති තස්ස රඤ්ඤෝ සුතෝ රාජ මහරජා භවිස්සති ඒ ගෝඨාභය රජුරවන්ට පුත් කුමාරයෙක් ලැබෙනවා. ඒ පුත් කුමාරයා කාවන්තිස්ස යන නාමය ලබනවා. රජුරු වෙන්නේ ඒ කාවන්තිස්ස රජුරුවන්ගේ පුත් කුමාරයා මහා රජුරු කෙනෙක් වෙනවා. දුට්ටගාමිනී සද්දේන පාකටෝ භය නාමකෝ කාර්යසතිද තුපංසෝ මහා තේජින්දි වික්‍රමෝ දුටුගැමුණු යන නාමයෙන් මහස්සේ ප්‍රසිද්ධ වනේ මහා රජුරුවන් අබේ යන නාමයෙන් යුක්තයි. මහා තේජසින් යුතු පුණ්‍ය රෙද්දියෙන් යුතු සූර වීර වික්‍රමයෙන් යුතු ඒ මහා රජුරුව මේ ස්ථානයේ ස්වර්ණමාලී මහා සෑය කරනවා ඇති. ඉච්ඡාහතේරෝ තේරස්ස වචනේ නත භූපති උස්සාපේසි සිලා තම්බං තං පවත්‍යං ලිකාපිය අපගේ මෙහෙදු මහරහතන් වහන්සේ මේ වදාලා එතකොට දේවානම් පියතිස්ස රජුරු අප මහරහතන් වහන්සේගේ වචනය ඒ විස්තර මෙහි ගල්ටඹක ලියවාසවා තැබෙව්වා රම්මං මහා මේඝ වනං තිස්සාරාමං මහාමති මහා මහින්ද තේරෝසෝ පටිගය මහිද්దికෝ මහා නුවණින් යුක්ත වූ මහා ඍද්ධි බලයෙන් යුක්ත වූ අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ මහමෙවුනා උයනේහි රම්‍ය වූ තිස්සාරාමයේ පිළිගෙන වදාලා අකම්පෝ කම්පයත්වාන මහින්තානේසු අටසු පින්නාය පවිසෙත්වාන නගරං සාගරූපමං රඤ්ඤෝගරේ බත්ත කෙච්ඡං කත්වානේ කම්ම මන්දිරං අනියද්ද නන්දන වනේ අග්ගිකන්දෝපමං තයෙන් සුත්තං ජනස්ස දේසෙත්වා සහස්සං මානුසේ තයෙන් පාපයිත්වා මග්ගඵලං මහා මේඝ වනේ වසේ අකම්පිත සිත් ඇති අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ මේ මහ පොළව අටතනකදී කම්පා කෙරෙව්වා. සාගරයක් බඳු අනුරාධපුර නගරයට පිණ්ඩපාතයේ වැඩම කොට රජ්ජුරුවන්ගේ මාලිගයේදී දන් වළඳා රාජ මන්දිරයෙන් පිටතට වැඩම කරලා නන්දන වනයේ වැඩ හිඳගෙන එහිදී අප භාග්‍යතුන් වහන්සේ වදාළ අග්ගිකන්දෝපම සූත්‍ර දේශනාව මුල් කරගෙන මහජනයාට ධර්ම දේශනාව කොට වදාලා. ඒ දේශනාව අවසානයේ දහස්යක් මිනිසයන්ට මාර්ගඵලාභෝධය ඇති කරවදාලා. එදා රාත්‍රියේ අප මහරහතන් වහන්සේ මහමෙවුන උයනෙහි වාසය කළා. තතියේ දිවසේ තේරෝ රාජගේ හම්මේ බුඤ්ජය නිසජ්ජ නන්දන වනේ දේසියාසි විසූපමං තුන්වැනි දවසේ මිහිඳු මහරහතන් වහන්සේ රාජමාලිගයේදී දන්වලඳ නන්දන වනයේ වැඩ හිඳගෙන අප භාග්‍යතුන් වහන්සේ වදාලා වූ ආසි විසෝසම සූත්‍ර දේශනා මුල් කරගෙන ධර්ම දේශනා කොට වදාලා පාපයත්වා බිසමයං සහස්ස පුරිසේ තතෝ තිස්සාරාමං අගාතේරෝ රාජාච සුත දේශනෝ තේරං උපනිසෙදෙත්වා සෝ පුච්චි දින සාසනං පතෙට්ටි තන්නු භන්තේති නතාව මනෝදාදිප ඒ දෙසුම අවසානයේ දහසක් පුරුෂයන්ට මාර්ගඵල අවබෝධය ඇති කර වූ මිහිඳු මහරහතන් වහන්සේ එතනින් තිස්සාරාමයට වැඩම කළා. අප මහරහතන් වහන්සේගෙන් අසන ලද බණ ඇසීමෙන් ලද අවබෝධයෙන් යුතු රජුරුව මිහිඳු මහරහතන් වහන්සේ සමීපයේ හිඳගෙන ස්වාමීනි අප භාග්‍යතුන් වහන්සේගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය මේ ලංකාද්වීපයේ පිහිටියා නේද කියා ඇසුවා රජ්ජුරුවනේ තවම පිහිටියේ නැහැ උපෝසතාදි කම්මත්තං දිනානාය ජනාපිත සීමායේද බන්දාය පතිට්ඨසතේ සාසනං රජුරු වෙනි සංඝයා වහන්සේගේ උපෝසත කර්මාදී කිරීම පිණිස බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි මෙහි සීමාවක් බැඳ විට බුද්ධ ශාසනය පිහිටනවා කියලා වදාලා. ඉච්ඡබ්‍රවේ මහා තේරෝ තං රාජා ඉදමබ්‍රවී සම්බුද්ධානාය අන්තෝහං වසිස්සාමේ ජුතින්දර අපගේ මිහිඳු මහරහතන් වහන්සේ සේ වදාලා එතකොට දේවානම් පියතිස්ස රජුරුව මෙසේ පැවසුවා ප්‍රඥා ලෝකයෙන් බබලන ස්වාමීනි මං සම්බුදුරජාණන් වහන්සේගේ ආඥාව තුල වාසය කරන්නම් තස්මා කତ୍වා පුරං අන්තෝ සීමං බන්දත සජ්ජුකං එච්ච ප්‍රවිමහරජා තේරෝ තං ඉදමබ්‍රවි එනිසා පුරය ඇතුල් කොට ඉක්මනින් සීමාව බැඳ මැනවි කියා රජ්ජුරුව කියා සිටියා එතකොට අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට මේ වදාලා. ඒවං සතිතුවං ඒව පජාන පුත විස්සර සීමාය ගමනත්තානං බන්දිසාම මයං ිතං එහෙනම් රජ්ජුරුවනේ සීමාව අයිති වෙන තැන ඔබම දැනගතම නෙවෙයි. අපි ඒ අනුව සීමාව බඳින්න. සාදුති වත්වා භූමින්දෝ දේවින්දෝ වියනන්දනා මහා මේඝ වනාරම්මා පාවිසි මන්දිරං සකං එහෙමයි ස්වාමීනි කියා රජුරෝ නන්දන වනයේ වෛජයන්ත පාසාදයට එන ශක්‍ර දේවේන්ද්‍රයාගේ ලීලාවේ මහමෙවුනා උයනේ තිස්සාරාමයෙන් නික්ම තමන්ගේ රාජ මන්දිරයට පිවිසියා. චතුත්තේ දිවසේ තේරෝ රඤ්ඤෝගේ හම්මි බුඤ්ජිය නිසජ්ජනන්දන වනේ දේශේසන මතග්ගයන් සතරවැනි දවසේ මෙහෙදු මහරහතන් වහන්සේ රජමාලිගයේදී දානය වළඳා එතනින් පිටතට වැඩම කරලා නන්දන වනයේ වැඩහිඳ අනමතග්ග සංයුත්ත දේශනා කොට වදාලා පායත්වා මත පානංසෝ සහස්ස පුරිසේ තහෙන් මහා මේඝ වනාරාමං මහා තේ රූපාගමි එතනදී දහසක් මිනිසයන්ට දහම් අමා පැම්පවා වදාළ මහරහතන් වහන්සේ මහා මේඝ වනාරාමයට පැමිණ වදාලා. පාතෝ භේරින් චරපෙත්වා මණ්ඩයetva පුරං වරං විහාරගාමි මංගංච විහාරංච සමන්තතෝ රතේස භෝරත් අතට්ඨෝසෝ සබ්බලංකාර භූසිතෝ සහමච්චෝ සහෝරෝධෝ සයොග්ග බලවහනෝ පසුදා උදෑසන නුවර අඬබෙර හසුරුවලා උතුම් නුවරත් තිස්සාරාම විහාරයට යන මාර්ගයත් විහාරය සතර වටේටමත් ලස්සනට සරසලා සියලු රාජාභරණයෙන් සැරසුණු රජුරුව රතයට නැගී සිටියා. ඇමතිවරුනුත් එක් වෙලා සිටියා. අන්තපුර ස්ත්‍රීනොත් එක් වෙලා සිටියා. සිවුරඟ සේනාවත් එක් වෙලා සිටියා. මහතා පරිවාරේන සකාරාමමුපාගමේ තත්ත තේරේ උපාගන්त्वा වන්දිत्वा වන්දනාරහේ සහතේරේ ගන්්වාන නදියෝ පරිතිත්තකං තතෝ කසන්තෝ අගමේ හේමනංගල මාදිය මහත් පිරිවර සමග තමන් පූජා කළ තිස්සාරාමයට ගියා එතනදී වැඳුම් පිදුම් ලැබීමට යෝග්‍ය වූ රහතන් වහන්සේලා වන්දනා කරලා ඊට පසු රජුරුවෝ රහතන් වහන්සේලා සමග කොළොම් හොයෙන් උඩුගන්තොටට ගිහින් එතන ඉඳලා රන් අඟුල අරගෙන සීමා ලකුණු පිනිස සීසාමින් ගියා. මහා පදුමෝ කුංජරෝච උබෝනාගා සුමංගලා සුවන්නනංගලේ යොත්තා පටමේ කුන්ත මාලකේ චතුරංග මහසේනෝ සහතේරේ කත්තියෝ ගහෙත්වා නංගලං සේතං දස්සයetva අරින්දමෝ සමලංකතං පුන්නගතං නානාරාගං ගජං සුභං පාතිං චන්දන චුන්නං ච සොන්න රජත දන්දකං ආදාසම් පුප්ප භරිතං සමොග්ගං කුසුමග්ගයං තෝරණ කදලි චත්තාදින් ගහේත් තිත්ති පරිවාරිතෝ නානාතුරිය සංගුට්ඨෝ බලෝග සපරිවාරිතෝ තුති මංගල ගීතේහි පුරයන්තෝ චතුද්දසං අත් අස්රිය පාබල යන චතුරංගනේ සේනාවෙන් යුක්තව රහතන් වහන්සේලාද සමගින් සතුරන් দমনය කරන ශක්තිය රජුරෝ රන් නගුල අරගෙන නගුල් හාමින්ගේ ලකුණු දක්වලා ඊතා ලස්සනට සැරසූ පුන් කලස් නොඑක් පැහැයෙන් යුක්ත සුන්දර දජ සඳුන් කුඩු පිර වූ පාත්‍රය රන් රිදී දඬු කැටපත් මල් පිර වූ පෙට්ටි මල් වලින් සරසූ කණු කෙසෙල් තොරන් චත්‍රගත් ස්ත්‍රීන් පිරිවරාගෙන නොඑක් තූර්යනාද ഘോഷාවෙන් යුක්තව ශූරංග සේනාවම් පිරිවරාගෙන ස්ථිති මංගල ගීතයන්ගෙන් සතර දිසාවම් පිරී ඉතිරී ගියා සාදුකාර නිනාදේති චේලුකේප සතේච මහතා චන පූජාය කසන්තෝ භූමි පෝගා සාදු හඬින් ගිමුන් දෙමමි හිසට උඩින් නොයෙක් සිය ගණන් සලු කරකවමි විශාල උත්සව පූජාවන්ගෙන් යුක්තව රජුරෝ රන්නගලෙන් ලකුණු කරගෙන ගියා විහාරංච පුරං චේව කුරුමානෝ පදක්කිනං සීමාය ගමනට්ඨානං නදෙන් පත්වා සමාපයි තිස්සාරාම විහාරයත් නගරයත් පැදකුණු කරමින් කොළොම් ගම්තොටට ඇවිත් සීමාව සටහන් කළ තැන සමාප්ත කළා කේන නිමෙත්තේන සීමං එත්ත ගතාතිචේ එවං සීමාගතත්ථානං ඉච්ඡමානා නිබෝධත එතනදී කොයි කොයි නිමිති ලකුණු කරමින්ද සීමා මායිම් කලේ සීමා නිමිති ලකුණු කරමින් ගිය තැන් තේරුම් ගන්න ඕන මේ විදියටයි නච්චාපාසාන තිත්තම් මේ පාසානේ කුඩ වාටකං තතෝ කුම්බල වාටන්තං මහානේ පං තතෝ අගා කොළම් හොය පාසාන තීර්ථයේ ඉඳන් කුඩ වාටක යන තැනටද එතනින් කුම්බල වාටක යන තැනටද එතනින් මහා නීප වෘක්ෂය ගස ළඟටද ගියා. තතෝ කකුද පාලිංගෝ මහා අංග ගනෝ තතෝ තතෝ කුජ්ජ මදුලංච මරුත් පොක්කරණින් තතෝ එතනින් කුමුග්ගොල්ලෑවට ගියා. එතනින් මහා අංගණයට ගියා. එතනින් කුඩා මේ ගස ළඟට ගියා. එතනින් මුරත පොකුණට ගියා. විජයාරාම උයානේ උත්තර ద్వාර කොටගෝ ගජ කුම්භක පාසානං තුසවට්ටික මජ්ජගෝ අභයේ බලාක පාසානං මහා සුසාන මජ්ජගෝ දීඝපාසාන කංගන්්වා කම්මාර දේව වාමතෝ නිග්‍රෝධ මංගනං ගන්්වා හියගල්ල සමීපකේ දියාවස බ්‍රාහ්මනස්ස දේවෝ කං පුබ්බ දක්ඛිනං එතනින් විජයාරාම උයනේ උතුරු දොරටුවට ගියා. එතනින් ගජකුඹ පාසානයට ගියා. එතනින් තුසවැටියට මැදින් ගිහින් අබේ උයනේ කොග්ගලට ගියා. එතනින් මහා සුසානයේ මැදින් දීඝ පාසානකයට ගියා. එතනින් කම්මාර දෙවියන්ගේ දේවාලයට වම් පැත්තෙන් නීග්‍රෝදාංගණයට ගිහින් හියගල් අසලින් ගිනිගොන පැත්තේ දිසාව බ්‍රාහ්මණයාගේ දේවාලයට ගියා. තතෝ තේලුම පාලිංගෝ තතෝ තාල චතුක්කගෝ අස්ස මණ්ඩල වාමේන සසවානං තතෝ අගා තතෝ මරුම්බ තිත්තංගෝ තතෝ උද්දං නදින් අගා පඨම චේතිය පාචිනේ ද්වේ කදම්බාජයසුං එතනින් නෙළුම්ගොල්ලෑවට ගියා එතනින් තාල චතුක්කයට ගියා එතනින් අස් මඩලට වමෙන් සසවානට ගියා එතනින් බරළු තොටට ගියා එතනින් කොළොම් හය උඩට ගියා පටමක චේතියට නැගෙනහිරින් කොළොම් ගස් දෙකක් තිබුණා. සේනින්ද ගුත්ත රජ්ජම්මේ දමිලාදක සුද්ධිකා නදින් දුරන්ති බන්දිත්වා නගරසන්න මකං සුතං සේනින්ද ගුත්ත රජ කරන කාලේ දියේ බහැලා පෞසෝදන දෙමළ අය නදියට දුරයි කියලා නගරාසන්නේ තීර්ථයක් කළා. ජීවමාන කදම්බංච අන්තෝ සීම ගතං අහෝ මත කදම්බ තීරේන සීමාං උදක දම්බගා එහි නොමැරි තිබෙන කොළොම් ගස ඇතුළු සීමාවට අයත් වුණා මැරුණ කොළඹ ගස සීමාව ඉඩම උඩින් පිහිටියා. සීහ සීනාන තිත්තේන උග්ගන්්වා තිරෝවජං පාසාන තිත්තං ගන්්වාන නිමිතං ගට්ටයිසි සීහනාන තොටින් උඩු අතට තෙරෙන් ගිහින් පාසාන තීර්ථයට ගිය විට අපගේ මෙහෙඳු මහා රහතන් වහන්සේ සීමා සලකුණු ගලපා වදාලා නිමිත්තේතු පනේ තස්මින් ගටිතේ දේව මානුසා සාදුකාරං පවත්තේසුං සාසනං සුප්පතිට්ඨිතං සීමා සලකුණු ගැලපූ වෙලාවේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය හොඳ ආකාරව පිහිටියා කියලා දෙව් මිනිස්සු සාදුකාර දුන්නා. රඤ්ඤා දින්නාය සීතාය නිමිත්තේ පරිකිතයි දත්තිංස සමාලකත්තංච දූපාරාමත්ථමේවච නිමිත්තේ කිත්තයත්වාන මහතේරෝ මහමති සීමන්තර නිමිත්තේ ච කිත්තයත්වා යථා විදින් අබන්දි සම්බාසීමායෝ තස්මින් ඒව දිනේ වසී මහා මහේ අකම්පිත සීමා බන්දේ සමාපිතේ රජ්ජුරුවෝ අලංකාර ඇජ්ජෝඩුව යෙද වූ රන් අඟුලෙන් ලකුණු කොට දුන්නු හීවැටත් සීමා සලකුණු ප්‍රකාශ කොට වදාලා 32ක් සීමා මලුත් තූපාරාමයක් පිණිස මහා නුවණැති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඔය විදියට සීමා සලකුණු ප්‍රකාශ කරලා විනයෙහි පාළියේ සඳහන් අයරින් ඇතුළු සීමා සලකුණු ප්‍රකාශ කරලා ඉන්ද්‍රිය දමනයෙන් යුතු අප මහරහතන් වහන්සේක දවසින්ම සියලු සීමාවන් බැඳවදාලා සීමා බන්ධනය સમાપ્ત වෙද්දී මහ පොළව කම්පා වුණා පංචමේ දිවසේ තේරෝ රඤ්ඤෝගේ අම්පි බුඤ්ජිය නිසජ්ජනන්දන වනේ සුත්තන්තං කජ්ජනීයකං මහා ජනස දේසෙත්වා සහසං මානුසෙතයෙන් පායetva මතං පානං මහා මේඝ වනේ වසී පස්වැනි දවසෙහි අපගේ මෙහෙදු මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ගේ මාලිගාවේදී දන් වළඳා නන්දන වනයේට වැඩම කරලා එෙහිදී භාග්‍යතුන් වහන්සේ වදාළ කජ්ජනේය සූත්‍රය මුල් කොටගෙන මහා ජනයාට ධර්ම දේශනා කොට වදාලා. එතනදී දහසක් මිනිසයන්ට අමාපැම් පානය කරවා එදා රාත්‍රී මහා මේඝවන උද්‍යානයේ තිස්සාරාමේ වාසය කොට වදාලා චත්තේපි දිවසේ තේරු රඤ්ඤෝගේ හම්මි බුඤ්ජය තිස්ස නන්දන වනේ සුත්ත ගෝමය පින්ඩිකං දේශයත්වා දේශනඤ්ඤෝ සහස්සං ඒව මානුසේ පාපයත්වා බිසමයන් මහා මේඝවනේ වසී සයවෙනි දවසෙහි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ රජුරුවන්ගේ මාලිගාවේදී දන්වලඳ නන්දන වනයේට වැඩම කරලා එෙහිදී භාග්‍යතුන් වහන්සේ වදාළ ගෝමය පින්ඩූපම සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනා කොට වදාලා දේශනා වටහාගත් දහසක් මිනිසයන් අට ධර්මාවබෝධය ඇති කරවා එදා රාත්‍රියේ මහා මේඝවන උයනේ තිස්සාරාමේ වාසය කොට වදාලා සත්තමේ පිදිනේ තේරු රාජගේ හම්මේ බොංජිය නිසජ්ජනන්දන වනේ ධම්මචක්කං පවත්තනං සුත්තන්තං දේශයත්වාන සහස්සං යේව මානුසේ පාපයත්වා බිසමයන් මහා මේඝ වනේ වසී මහා ජනයාට ධර්ම දේශනාව දා සත්වෙනි දවසේ අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ රජ්ජරුවන්ගේ මාලිගාවේදී දන්වලඳා නන්දන වනයේට වැඩම කරලා එෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ ධම්සප්පවතුන් සූත්‍රයේ මුල් කොටගෙන මහජනයාට ධර්ම දේශනා කොට වදාලා. එතනදී දහසක් මිනිසයන්ට ධර්මාබෝධය ඇති කරවලා එදා රාත්‍රී මහමෙවුනා උයනේ තිස්සාරාමයේ වාසය කරවදාලා. ඒවං යඩනවම සහස්සානි ජුතින්දරෝ කාරයත්වා බිසමයන් දිවසේව සත්හි ඔය විදිහට බුදු සසුන බබලවන මේදු මහරහතන් වහන්සේ සතියක් ඇතුළත මාර්ගඵල ලාභයෙන් 8500ක් ඇති කොට වදාලා තං මහා නන්දන වනං උච්චතේ තේන තාදිනා සාසන ජෝතිඨානමිති ජෝතිවනං ඉති මිහිඳු මහරහතන් වහන්සේ බුදු සසුන බබළුවා වදාළ තන යන අරතේ මහා නන්දන වනයේට ජෝති වනය යන නාමය ලැබුණා තිස්සාරාමම්මිකාරේසී නාජාතේ රස්සාදිතෝ පාසාදං සේග මොක්කාය සුඛපෙත්වාන මත්තිකා රජ්ජරුවෝ මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා මුලින් කෙරෙව්වේ තිස්සාරාමයයි ගිනි පන්දන් වලින් ඉක්මනින් මැටි පිලිස්සුවා ඒ මැටි වලනුවේ තිස්සාරාම ප්‍රාසාදයේ කෙරෙව්වේ. පාසාදෝ කාලකා භාසෝ ආසිසෝ තේන තං තහෙන් කාලපාසාද පරිවේන මිති සංකමුපාගතං එනිසා තිස්සාරාමේ නැමැති ප්‍රාසාදය කළු පැහැගත් එයට කාලප්‍රාසාද පිරිවෙන කියලා නම වැටුනේම කාරණාව නිසායි. තතෝ මහා බෝධිගරං ලෝහපාසාදමේවච සලාකග්ගංචකාරේසි බත්තසාලංච සාදුකං ඊට පසු ශ්‍රී මහා බෝධින් වහන්සේගේ වන්දනා පිණිස බෝධිගරයෙකුත් ලෝවා මහා ප්‍රාසාදයේ පිහිටි තන ප්‍රාසාදයකුත් දන් දෙන මිනිසුන්ගේ නම් ලියා ඒවා බෙදෙන තැනත් දානශාලාවත් පිළිවෙලකට කෙරෙව්වා. බහූනි පරිවේනානි සාදුපකරණේ පිච රත්ත්‍ඨාන දිවට්ඨාන පබූතිනිච කාරේ බොහෝ පිරිවෙනුත් ඊතා සොඳුරු පොකුණුත් රෑ කාලයේත් දහවල් කාලයේත් වසන්නට සුදුසු සේනාසනත් කෙරෙව්වා තස්ස නහත පාපස්ස නහාන පොක්කරණේ තටේ සුනහාත පරිවේනන්ති පරිවේනං පවොච්චති කෙලසුන් නැසූ අප මෙහෙදු මහරහතන් වහන්සේ උදෙසා නානපකුණේ ඌරේ කර වූ පිරිවෙනට සුනහාත කියලා කියනවා. තස්ස චංකමේ තත්ථානේ දීප දීපස්ස සාදුනෝ වොච්චතේ පරිවේනං තං දීග චංකමනං ඉති ලංකා ද්වීපයට පිලිසරණ වූ සොඳුරු ගුණ ඇති අපගේ මෙහෙඳු රහතන් වහන්සේ සක්මන් කළ ස්ථානයේ දීඝ චංකමන නැමැති පිරිවෙනක් කෙරෙව්වා. අග්ගපල සමාපත්තින් සමාපජ්ජ යහින්තුසෝ පලග්ග පරිවේනන්ති ඒතං තේන පවුච්චති අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේ උතුම් රහත්ඵල සමාපත්තියට සමවැදී වැඩහුන් ස්ථානයේ කර වූ යම් පිරිවෙනක් ඇද්ද ඒ අරිහත්ඵල සමාපත්තියෙන් වැඩහුන් නාමයෙන් පලග්ග පිරිවෙන කියලා කියනවා අපස්සිය පස්සේනං තේරෝ යත් නිසීදිසු තේරා පස්සය පරිවේනං ඒතං තේන පවුච්චති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ යම් තනපලසක ඇතිරිල්ලක් අතුරා ඒ මත වැඩහුන් සේක්ද එතන කර වූ පිරිවෙන ඒ නමින් තේරා පස්සය පිරිවෙන කියලා කියනවා. බහූ මරුගනායත් උපාසින්සු පෙච්චතං තේනේව තං මරුගන පරිවේනන්ති උච්චති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ බැහැ දකින්නට පැමිණි මහත් දෙව් පිරිස උන් වහන්සේට උපස්ථාන කළේ යම් තැනකද එතන කර වූ පිරිවෙන මරුගන පිරිවෙන කියලා හඳුන්වනවා සේනාපති තස්ස රඤ්ඤෝ තේරස්ස දීඝ සම්දකෝ කාරේසි චූල පාසාදං මහා තම්බේහි අට්ඨහි දේවානම් පිතිස්ස රජුරුවන්ගේ දීඝ සඳනං වූ සෙන්පතිතුමා විසින් අප මෙහෙදු මහරහතන් වහන්සේ උදෙසා මහා කළුගල් ස්තම්භ අටකින් යුක්ත චූල ප්‍රාසාදයේ නමින් ප්‍රාසාදයක් කෙරෙව්වා දීඝසන්ද සේනාපති පරිවේනන්ති තං තහෙන් උච්චතේ පරිවේනන්තං පමෝකං පමෝකාරකං දේවානං පිය වචනෝ පගුල්හ නාමෝ ලංකායන් පඨම මිමං මහා විහාරං රාජාසෝ සුමති මහා මහින්ද තේරං ආගම්මාමල මති මෙත්ත කරයත්තාති ඒ චූල ප්‍රාසාදෙහි වූ පිරිවෙන දික්සඳ සෙනවි පිරිවෙන කියා තියෙනවා ඒ සියලු පිරිවෙන් වල ප්‍රධාන පිරිවෙනයි ඒතා උස්කොට තන වූ විහාරයක් දේවානම් පිය යන නාමයෙන් යුක්ත වූ සොඳුරු නොනැති රජුරෝ නිමල ප්‍රඥා ඇති අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වෙත පැමිණ මේ අනුරාධපුරයේ කර වූ මේ විහාරය ලංකාවේ පළමු විහාරයයි. සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ මහා විහාර පටිග්ගහනෝ නාම පන්න රසමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි මිහිඳු මහරහතන් වහන්සේ මහා විහාරය පිළිගැනීම නම් වූ 15 වෙනි පරිච්ඡේදයයි